අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම් දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්තමි නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා පරිඤ්ඤය ච අජ්ජත්තික ආයතනානි තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව ඉගෙන ගන්න පාඩම් පන්තියක්. අපි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරා මේ අපි බාහිර පේන්න තියෙන ඉන්ද්‍රිය වශයෙන් තියෙන ඇහ කන දිව නාසය කය කියන ආයතන පහ මේක සාමාන්‍ය පරිණාමයේදී අපි ඇවිල්ලා තියෙන තැනක් කිසිම කනක් දිවක් නාසයක් නැති කයක් පමණක් ඇති ඒක සෛල සෛල ජීවීකු ඉඳලා ක්‍රමයෙන් වැවිල වැවිල වැවිල ඇවිල්ලා දැන් මේ පංචවෝකාර භවය කියලා අපිට ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න දොරටු පහක් සහිත පරිණාමයේ උපරිම தත්වයකට අපි ඇවිල්ලා තියෙනවා ඒත් එක්කම ඒ මනසත් වැවෙනවා ඒ මනස කියන එක මස් වලින් හදිච්ච එකක් නෙවෙයි. ඒ මස් වලින් හදිච්ච මේ ඉන්ද්‍රිය ධර්ම ආශ්‍රය කරගෙන මේ කයේ මේ පුද්ගලයෙක් තුළ වැඩෙන දෙයක් ඒකත් එතකොට ආධ්‍යාත්මික ආයතනයක් විදිහට සලකලා මේ හය එකතු වෙච්චාම ඇති වෙලා තියෙන මෝහණේ ගතියත් වෙන් වෙන් වශයෙන් දකින්නකොට ඇති වෙන ඊට හාත්පසින්ම වෙන ගතියත් දෙක ආධාර කරගෙන අපිට අලුත් දෘෂ්ටි කෝණයක් අලුත් යහ නැත්නම් පුළුල් දෘෂ්ටියක් ඇති කළ දෙන්නයි ਸਰවචන්තිය උත්සාහ කරන්නේ. ඒ ਸਰවචන්තිගේ උත්සාහය තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ දත යුතු නැත්නම් වෙන්කොට දත යුතු ධර්ම හය වශයෙන් අධ්‍යාත්මික ආයතන හය දක්වලා තියෙනවා. එවයිදී මේ සමූහය මේ ඇහැකන දිව නැහැය කය කියන මේ පහත් හිතත් එකතු වුණාට පස්සේ ඒ හරහා තමයි මේ ඔක්කොම එකසර ක්‍රියාත්මක කරනවා කියන අදහස තුල පමණයි මම යට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම යා මේ පහම එකට ජීවත් වෙනවා නැත්නම් පහම එකවර ක්‍රියාත්මක වෙනවා වගේ කියන සංකල්පයක් එන්න ඕනේ. එතකොට තමයි මේ තණ්හා මාන දිට්ඨි කියන මේ ප්‍රපංච කරන ධර්ම දුර පහළ වෙන්නේ. කොයි වෙලාවක හරි අපි ඇහැ කියන ඉන්ද්‍රිය පමණක් භාවනා මනසිකාරයට තියලා උත්සාහ කෙරුවොත් ඒ ඇහැ කියන ඉන්ද්‍රිය මේ මමයාගේ හිතසුව පිණිස වැඩ කරනවායි කියලා සාක්ෂි හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මේ ඇහැ කියන ඉන්ද්‍රිය මට මම මේ ඇති කරන්න හදන මාන්නයට ගැළපෙන විදිහට වැඩ කරන එක ඉතාම නොසන්ඩාලයි. ඒක හරීම තරම් නොවන වැඩ කරනවා මම මේ හදන්න හදන ಗುಣ චරිතයට. ඒක තෘෂ්ණාව ගත්තාම ඇහිදල් කූඩේකට වතුර පුරවනවා වගේ. කවදාකවත් කෙලවර කරන්න බෑ. ඒ නිසා මේ ඇහි කෘත්‍යය සහ මේ මම කියලා අපි හදන්න හදන මේ සාදු චරිතයත් නැත්තම් මේ මමයා තුල තියෙනවායි කියලා අපි පෙන්වන්න හදන මේ මනුම් ගති අපි සීලාචාරයි අපි ශිෂ්ටාචාරයි අපි හැදිච්ච කෙනෙක් කියන ගතිය ඇහ කවදාකවත් පිළිගන්නේ නැහැ. ඒ වගේම සම්පූර්ණ කරන්නත් බෑ. අපි කියනවා මේ දස්සන කාමයේ කියලා. ඒ දසන කාමයේ කියන එක කවදාවත් සන්තෝෂ කරන්න බෑ. දෙන්න දෙන්න දෙන්න ගින්නට ගිතිල්වක් කරනවා වගේ බුසු බුසු ගාලපත් වෙන එකක්. ඒක නිසා ඇහත් එක්ක අපිට අමාරුයි මේ තණ්හා මේ තණ්හා මාන දිට්ටි වඩන්න නැත්නම් තණ්හා මාන දිට්ටි වලින් අයින් වෙන්න. මොකද ඒ තරම්ම ඇහැට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ වගේම කන බැලුවොත් ඒකට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඇහැට විරුද්ධව යනවා යා. දිව නැහැය දිව කය ගත්තාම ඊට මේ පේන ඉන්ද්‍රිය ධර්මත් එක්ක මේ මන ආයතනේ වැඩ කරන හැටි ගත්තොත් ඒක අරූපී ද්‍රව්‍යයක් නිසා අරට සාපේක්ෂව තමයි තේරුම් ගන්න පුළුවන් මේ කායේන්ද්‍රියේ තියෙන මේ පංචවෝකාර ස්වභාවෙත් නැත්නම් මේ ඇහ මසස නැත්නම් මසින් හැදිච්ච මේ කන නැහැය දිව කය කියන පහෙනොත් ਸਰවචනසේ අපිට කන දිවනාසය කය කියන පිළිවෙලට මූල ධර්මෙ පෙන්නුවාට උගන්නනකොට කායනපස්සන ඉස්සර කරන්න ඕනේ කියන එක අපි පළවෙනි දවසේම ධර්ම දේශනාවට සම්බන්ධ කරගත්තා. මේ කය සම්බන්ධ කරන තමයි අපි සතිය එහෙම නැත්නම් මේ ඉදිරියට යන්න අවශ්‍ය කරන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ටික වඩා ගන්න. ඒ වඩා ගන්නලද ඉන්ද්‍රිය වලින් තමයි ඒකත් ඊටම උහුරු බූටි සූරව කෞශල්‍යකින් යුක්තව කුසලතාවකින් යුක්තව හිටියොත් විතරක් මේ ඇහැට යම් කිසි ස්පර්ශයක් වැදුනට කනට කයට යම් ස්පර්ශයක් වැදුනට පස්සේ ඒ නිසා හට ගන්නා වූ මේ සැප දුක් නැත්නම් මනාපමනාප හැඟීම් වගේම ඇහැට රූපයක් වැති තම ඒ වගේම මනාපමනාප පහළ ගන්නවා. එම කණ්ඩ සද්දයක් ඇහිච්චාම මනාපමනාප පහළ වෙනවා. නාසයට ගඳක් දිවට රසක් මේ විදියට ක්‍රියාවලිය නම් එකමයි මේකට කියනවා ద్వාර ආරම්මන තදුවපන්න කියලා. ద్వාරය කියලා කියන්නේ ඇහි ඔපේ. ඒ ඇහි ඔපේට කිචි කවන්න පුළුවන්නේ අරමුණු වෙන්නේ වර්ණ රූපයක් විතරයි සද්ද අරමුණු වෙන්නේ ගඳ අරමුණු වෙන්නේ රස අරමුණු වෙන්නේ ස්පර්ශ අරමුණු වෙන්නේ එතකොට මේ චක්කු ප්‍රසාදයේ නැත්නම් ඇහි ඕපීට රූපයක් වැදුනට පස්සේ ඒ දෙකේ ගැටීම නිසා ඇතිවෙන ඒ නිපන්දේ නැත්නම් ගිනි පුළඟකට අපි කියනවා චක්කු විඥානය කියලා. ඇහැට රූපයක් වඩනට පස්සේ චක්කු විඥානේ පහළ වෙනවා. ඉතින් මේ වගේම කණ්ඩ සද්දයක් කරනකොට සෝත විඥානේ පහළ වෙනවා. නාසයට ගඳක් සුවඳක් පදිනකොට ගාහන ජීව විඥානේ පහළ වෙනවා. දිවට රසක් පදිනකොටම යනුව ජීවහා විඥානේ කායට පහසක් වටනකොටම කාය විඥානේ පහළ වෙනවා. නමුත් ඇහැට වැටෙන රූපේ කනට වැටුණයි කියලා වැඩක් නැහැ. නාසයට දිවට කයට වැටෙනට වැඩක් නැහැ. ඒක ඇහැටම වදින්න ඕනේ. නිසා ඇහැ සුවිශේෂී තණ්හාවක් තියෙන. එයා තියෙන්නේ වර්ණ සහ සටහන් වලට පමණයි. විවිධ වර්ණ එක එක සටහන් වලට. ඒ වර්ණ සටහන් සඳහා එයා හොඳින් හෝ නරකින් සාධාරණව අසාධාරණව මේ මමයව නාසනෝදාගත්ත මීහරකෙක් වාගේ ඇදගෙන යනවා. කොහෙ ගිහිල්ලා නතර කරනවද කියලා යාට සීමාවක් නැහැ. ඒ යන ගමනට කන කැමති නැහැ. කනට ඕන කරලා තියෙන්නේ සද්ද. ඉතින් ඒ නිසා අර ඇහි න්‍යාය පත්‍රයේට තමන්ගේ මධ්‍යස්ථික ආයතනයක් වෙන කන කැමති නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලනවා ඇහැ මාරුවේ දාලා කන කර්ණ රසායන සංගීතයට අපි යොමු කරවන්න. ඒකෙත් විවිධාකාරයෙන් අද ලෝකේ තාක්ෂණයත් එක්ක බුදු මිටට හොදලා දීලා තියෙනවා. ඉතින් අපි සීමාන්තිකව මේ සද්ද ඇහිීමේ ව්‍යාපාරයට යනවා. එතකොට චිත්‍ර රූප දැකීමේ ආතාව සහ සද්ද ඇසීමේ ආසාව අපි තුලම තියෙන දෙබිඩි ගතිය. ඉතින් ගඳ බැලීමේ තියෙන ආශාව ඒක තිරිසනුන්ගේ ගොඩක් ප්‍රසිද්ධයි. ශබ්ද ඇහිීමත් තිරිසනුන්ගේ ගොඩක් ප්‍රසිද්ධයි. මේ ඇහැ තමයි ඇත්තටම මිනිස්යාගේ ඉහළම පිටලා තියෙන වැඩිම අරමුණු ගන්න, වැඩිම රසස්වාදය ඇති කරන, වැඩිම අපාගාමී කරන ඉන්ද්‍රිය. ඊට පස්සේ තමයි කන. ඒක සාමාන්‍යයෙන් ඔය බල්ලන්ඩ අලියන්ඩ කණේ සංවේදීකව බොහෝම සැරයි. ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ මේ අලියාගේම ඇස්පිනි මෙච්චර නැහැ. සද්ද වලින් තමයි වැඩි කරන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ කන් සකස් වෙලා තියෙන ආකාරය බලනකොට පේනවා. ඒ ඔක්කොම එන සද්ද තරංග ගොඩක් අල්ලා ගන්න හාව වගේ සතෙක්ගේ විශාල කම්පිති තියෙනවා. ඊට පස්සේ නාසය ඒක ඉවට තියෙනවා සතාගේ ඉස්සරහින්ම තියෙන එක තමයි. නාසය ඉතරාම තියෙනවා පරිණාමේ. මොකද එයා ඉවෙන් තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ දිව. ඊට පස්සේ කය. ඉතින් මේ පහ ඉල්ලන දේවල් පහක් තියෙන්නේ. ඒක නිසා ඒ පස් දෙනාම සන්තෝෂකරනද මොනම සක්විති රජකම හම්බුණත් බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් කොච්චර ලැබුණත් මේ පස් දෙනා සන්තෝෂ කරන්න බෑ මේ කට්ටියට විවිධාංග විවිධාකාරයෙන් ඒ ಗುಣ කර කර කාම ගුණයන් හදන එක තමයි අපි මේ සාමාන්‍ය ජීවිතය කියලා පවුල් කරනවයි කියලා හම්බ කරනවයි කියලා නව නිර්මාණ කියලා ප්‍රගතිශීලීත්වය කියලා හදන. මේ කවදාවත් කෙලවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා කොයි කෙනා මැරුණත් මැරෙන්නේ අතෘප්ති කරව ඌනව කාමදාසව කාමයට පහින්දලා පහින්දලා පහින්දලා කඹුරලා කඹුරලා කඹුරලා මැරලා යනවා ඒ නිසා ඌනෝති ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියලා ඌනමම තමයි මැරිලා යන්නේ. සම්පූර්ණ වෙලා කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. මැරෙන හැම වෙලාවෙදීම තව කොනක් ඉතුරු කරලා යනවා. ඒකෙන් තමයි ඊගාව ආත්මය හටගන්නේ. ඒ වගේම අතෘප්ති කරව මැරෙන්නේ. මට අර කිවර කරගන්න බැන්නා මේක ඉවර කරන්න බැන්නා කියලා අන්තිමට හිතට එන්නෙම අසම්පූර්ණ වෙච්ච ව්‍යාපෘති ටික තමයි. ඉතින් ඒකට ගෙවලෙක් වෙලා තමයි, ඒකට පෙරේතෙක් වෙලා තමයි උපදින්නේ. ඒ වගේම කාමදාසෝ අයියෝ මම මෙතෙක් කල් හම්බ කරපු දේවල් නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ මැරෙන්න යනකොට මොන අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ ඉතින් මෙන්න මේ බව ජීවත් වෙද්දි තේරුම් ගන්න පුළුවන් නම් අපිට දැන්නත් තියෙන්නේ අതൃප්ති කර බව ඌන භාවය ඒ වගේම කාමදාස ගතිය කාමදාස කියන්නේ කාමයට පහඳියෝ කඹරනොයි කියලා මේකට කියන්නේ මෙන්න මේ බව දැනගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට මරණ චිත්තක්ෂණයට කලින් චිත්තක්ෂණරි නැත්තම් කලින් දැනගන්න පුළුවන් වෙන්න වෙන්න වෙන්න ඒකෙන් උපදින ශක්තියට කියන්නේ සංවේගය කියලා. අර සංවේගයක් පහළ වෙනවා කවුරු මොන જાතියෙන් කෙරුවත් ඉවර වෙනකොට මෙන්න මේ වගේ පරදිලා පච්ච වෙලා නැහිඳ වෙනවා. ඒකේ බටහිර මේක පිළිබඳව ලියපු පොතක ඒක කතුරුරෙක් කියනවා ජීවිතය කියලා කියන්නේ නැත්නම් ජීවිත ප්‍රශ්නය කියලා කියන්නේ දීර්ඝ සමීකරණයක් විසඳනවා වගේ බීජගණිතමේ සමීකරණයක් දිග සමීකරණයක් විසඳන්න ගන්න උත්සාහයක්. නමුත් මරණ මොහොතට එනකොට හැම කෙනාගේම සමීකරණේ උත්තරේ බිඳුවයි. කිසි කෙනෙකුට අතිරික්තයක් ඇතුව මැරෙන්න වෙන්නේ. ඒක නිසා මොන ජීවන රටාව ගත කරත් බිඳුවේ මැරෙන්න වෙන්නේ. කවුරුවක්වත් එහෙම හිතන්නේ හිතන්නේ අපේ අම්මලාට තාත්තලාට බැරි මට පුළුවන්. මට තාක්ෂණය නිසා පුළුවන්. මට මේක නිසා පුළුවන් කියලා අපි එක එකනට හොරෙන් අපිට තියෙන න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රය අනිකායට ඉදිරියෙන් මම කැපී පේනවා, කැපී පෙනෙමි, කැපී විනීම සඳහා උත්සාහ කරමි කියන මේ ප්‍රයත්න නිසා තමයි අපි මේ දිවා රාත්‍රී දිගේ නලියන්නේ. නැත්තම් කම්පන, ඉන්ජන, ප්‍රපංචන, චංචල ගතිය පහළ වෙන්නේ මේ හැකියාව නිසා. නමුත් මේක ඔප්පු කරගත්ත කෙනෙක් නැහැ. එනත ඒක අත්විඳපු කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා සරුවචනාංශේ හැම ආගමකින්ම හැම ශාස්ත්‍රයේ මහනවා උඹලගේ හත්පුතු પરම්පරාවේ ওই ලොක්ක ලොක්ක ඉන්නවනේ. ඒකෙනෙක් හරි ඉන්නවද කියලා මරණ වෙලාවේදී මේක සාක්ෂාත් කරලා මම හරි සන්තෝෂයෙන් මැරෙන්නේ. මට මන්ත් එකයි නැතත් එකයි කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේ හැමදේම ජීවත් වෙනකන් න්‍යාය වුණාට ජීවත් වෙනකන් ඒවා දෘෂ්ටි බාටපත් වුණාට මරණයේදී ඒක අවලංගු වෙන දෘෂ්ටි කොටක් තියෙන්නේ. මේ නිසා මේ භාවය මේ සලායතන වශයෙන් පොදියට ගත්තාම මේකේ මමෙක් ඇති වෙනවා. මේ වර්ණාවලිය හයම වර්ණයකට කරකිනකොට සුදු පාට වෙනවා. වේගය අඩු වෙනකොට මේක පේනවා හයක් කියලා. එහෙම නැත්නම් සුදු ආලෝකයක් තනපතක අන්තිම තියෙන වතුර බිඳුව හරහා බලනකොට ඒක වර්ණ විශ්ලේෂණය වුණාට පස්සේ දෙය තුනක් පේනවා. හැබැයි දේ තුන බේන්නේ එකම එක කෝණයකට විතරයි. පොඩ්ඩක් එහාට කියලා බලනකොට ඒක නිකන් සුදු ආලෝකයක් විතරයි. ඉතින් මේ බලන දෘෂ්ටි කෝණය නැත්නම් අර වර්ණාවලිය වර්ණ විශ්ලේෂණය කරලා පෙනෙන දෘෂ්ටි කෝණයත් ඊට පොඩ්ඩක් එහාට ගියාමයි මේක අතුළු මහලුකු වෙනසක් තියෙනවා. ප්‍රතිපදාවේ යන කෙනාට දත යුතු වෙන්කොට දත යුතු කාරණා හයක් තමයි මේ ඇහැ කන දිව කය මන කියන මේ හය ක්‍රියාත්මක වෙන්නේ ඒ එක එකක් හරියට ආයතනයක් ආයතන කියන්නේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න පුළුවන් තනක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතන හයේ අනිවාර්යයෙන්ම ඇහැයි කනයි අතර රණ්ඩුවක් තියෙනවා. කනයි නාසයයි දිවයි කයයි මනසයි. ඒ නිසා මේක මේ නයිමල්ලක් මෙතන තියෙන්නේ. අන්නේ බවට දක්නාසුලුව ගතකරන්න නම් අපි ඉස්ලාම් දාසේ තේරුම් ගත්තේ එක ආයතනයක් විතරක් අපි හදාරමු. කාය ආයතනය. කාය ආයතනයත් සචේතනිකව කරන දේවල් කරන්නේ නැතුව අචේතනිකව මේකට පොඩ්ඩක් විනාඩියක් දෙකක් ඉන්න දෙන්න බලන්න. හිතලා බලලා කතා හොල්ලන්නත් එපා කය. කතා කරන්නත් එපා. වාඩි වෙලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් අපි අචේතනික උනායි කියලා තඹ දොයිචෝ කඩුවක් වෙන්නේ නැහැ. අර ගානටම දුරනවා. කයේ අපි මම යන අයින් කරන පොඩ්ඩකට මොකක්වත් චේතනා කරන්න එපා මොකක්වත් සංඥා මේ සංස්කරණය කරන්න එපා එහෙම ඉඳ මොනක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ය නැතුව හොඳට දුවන්න පුළුවන් මේක. මේක උදාහරණයක් වශයෙන් හිතලා බලලා බටහිර කරලා තියෙන පරිශ්‍රණය. මිනිසෙක් නිදාගත්තාමයි අවදි වෙත්තාමයි මොලේ ක්‍රියාකාරීත්වය බලනකොට දෙන්නෙක්ව දානවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට ස්කෑනර් එකට දාලා එක්කෙනෙක් නිදා ගන්න හරිනවා එක්කෙනෙක් අවදියෙන් තියෙනවා මොළේ ක්‍රියාකාරීත්වයේ කිසි වෙනසක් නැහැ අපි හිතනවා මේ ක්‍රියා මේ අවදියෙන් ඉන්න වෙලාවේ මොළේ වැඩිින් වැඩ කරනවා නිදාගත් මනුස්සයෙක් අඩුයි කියලා මොනම දෙයක්වත් නැහැ ඊට පස්සේ නිදාගෙන ඉන්න මනුස්සයා හදිසි වතු ටිකක් ගහලා නැගිටපුවාම පොඩ්ඩක් කම්පනයක් ඇවිල්ලා ආයෙත් අර මට්ටමටම යනවා ඒක නිසා මේ මමයා කියන එකනා මේ කය පැවැත්ීමේ කටයුත්තට අත්‍යවශ්‍ය නැහැ. අපි හිතනවා මේ මමයා නැත්තම් මේක දුවන්නේ නැති වෙයි කියලා. නමුත් මේ කයේ තියෙනවා එයා පවත්තගෙන යන්න පුළුවන් ශක්තියක් එයා ගා. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. මේ නව තාක්ෂණය නිසා ඒක සම්පූර්ණයෙන්ම අපෙන් අයින් වෙලා දැන්. මේ කයට ඕන දේ කය දන්නවා. දැන් මේ එක එකනාගේ විදේශඥ උපදේශ නිසා මේ නව තාක්ෂණය නිසා දැන් අපි හැම එකටම වෙන වෙන නියෝජිතයෝ ඉන්නවා. ඒකට කවුද හොඳ මේකට කවුද හොඳ ඒක එකෙක්වත් දන්නේ නැහැ. එකෙක්වත් දන්නේ නැහැ. ඒක පැහැදිලිව ගේතාගේ මට මේ මූලාසනේ ඉඳගෙනවා. උන් දන්නවනම් උන්ගේ හදාගෙන ඉන්න eBay. කික්කක් දන්නේ සරුවචනාංශ කියනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත මම සියල්ල දන්නවා කිය. දන්නේ මොකද්ද? එකෙකුටවත් ඇහැ පාලනය කරන්න බෑ. එච්චරයි සරුවචනාංශ දන්නේ. එකෙකුටවත් කන පාලනය කරන්න බෑ. ඒකටවත් නාසයේ දිව කය පාලනය කරන්න බෑ. හැබැයි ලෝකෙට ප්‍රකාශයක් දාගෙන අපි බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා. ඇතුලේ පොඩ්ඩක් බලන්නකො ගිනි ගිනි ගිනි කන්දක්. පොඩ්ඩ ගැසිච්ච ගමන් යනවා. මෙන්න මේක බලන්න තමයි කියන්නේ පොඩ්ඩක් වෙලා කය එක විදිහකට තැම්පත් කරගෙන නිකන් හුබහක් වගේ නිකන් චෛත්‍යයක් වගේ නිකන් පිරමීඩයක් වගේ මොකද වෙන්නේ කියලා බලන්න මේක බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ ඇතුලේ දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ ගාලා වැඩ. උකට පුදුම බයයි. ඒකට බය නිසා තමයි මේ අනුන්ගේ කය දිහා බලන් ඉන්නේ අපි. මේකට බය නිසා තමයි අතීතේ බලන්නේ. මේකට බය නිසා තමයි අනාගතේ බලන්නේ. මේකට බය නිසා තමයි අනිත් තැනක් හිත හිතා ඉන්නේ. ඒ මොකද හිතන්නේ අපි මේක මේ ස්වයන්සිද්ධ යන්ත්‍රයක් දුවන්නේ මේ මම නැතුව ෂෝක් එකට දුවනවා. කොයි වෙලාවක හරි ආ සද්ධාව තිබුණ නැත්තම් හිත ඇතුළට ගිය ගමන් මහ පුදුමාකාර බයක් ඇති වෙනවා. ඇත්ත එක වහන මේ ඉඳගෙන ඉන්නවයි කියන එක මේ බොහෝ දිනකට පිස්සු වටන දෙයක්. ඒකට කොහොමදක්වත් ඇත්ත එක වහන්න බෑ. කොහොමඩක්වත් මොනවත් නොකර මේක දිහා බලන්න ඉන්න බෑ. මොකද ඒ තරම් ඇතුලේ මේ සිදුවෙන දේවල් ඉබේ වෙන්න දීලා පරිේශනයක්වත් කරන්න ගන්න. පරිේශන මට්ටම කිව්වත් විනාඩියක් ඉන්න දෙන්නේ නැහැ. නටියන නටනවා නටවනවා. ඉතින් අර කඳුබඩින් ඉඳද්දි හිටියා ඒක ඒ වියට්නාම් යුද්ධෙට යුද්ධ කරපු ෂෙබලෙක් පැවිදි වෙච්ච එකනේ හරි දලදඬු එකක් තියෙන්නේ. ඇතුලේ හරීම නිවිච්ච මිනිස්සයා. ඉතින් එයා යුද්ධෙට පස්සේ පුචීම කල්පුදු කලකිරීමක් ඇති වෙලා තියෙනවා. දැන්වත් තියෙනවා අපි ළඟ එහෙම එකනේ. ඉතින් එයා පැවිදිලා තියෙන්නේ මම හිතන්නේ ඇෆ්ගනිස්තාන යුද්ධෙට ගිහිල්ලා යති තුවක්කුව තියෙනවා. ඕනෙම ඇෆ්ගනිස්තාන දැක්කොත් මරන්න ඕනේ. ඇෆ්ගනිස්තාන් කාර්යය ඇෆ්ගනිස්තානේ මරනවා ඇෆ්ගනිස්තානේ කාර්යයක් වෙච්ච නිසා. ඒකයි උන්දගේ නීතිය. ඉතින් මෙයා තුවක්කුව යනකොට ළමෙක් මේ පොඩි කරත් එක රෝදයක් තල්ලු කරගෙන යනවා. ඉතින් මෙයා දන්නවා තව පොඩ්ඩකින් මරන්න තියෙන්නේ. ඒකට ඇති වෙච්ච හැඟීම නිසා මෙයාට ඔක්කොම එපා වෙලා. යුද රසවත් ඕනේ පැවිදි වෙලා. අන්න ඒ වගේ අර මිනිස්සයා එහෙම මරලා තියෙනවා. වියට්නාම් කාරයෙක් වියට්නාමේදී මරනවා වියට්නාම් කාරයෙක් වෙච්ච නිසා. වියට්නාම් රටේදී. ඔන්න ඔගේ පාහර නීතියක් තියෙන්නේ යුද්ධෙදී. පස්සේ මෙයා පැවිදි වුණාට පස්සේ සෙන් මාස්ටර් කෙනෙක් ගාඩ ගිහලා තියෙන ඇමරිකාවේ තියෙන එයා කවලු ඇත් දෙක වහගෙන මම සුවපත් වේවා කියලා හිතන්නේ කියලා. යකින ඇති වෙච්ච කම්පණය ඇති වෙච්ච මේ අමුතු දෘෂ්ටි කෝණය නිසා දවස් 3ක් එක දිගට ඉකිබිඳ බිඳ ඇඬුවයි කියලා මම දැන් මෙතන කියන අදහසට හිත ගන්නකොට ඇති වෙච්ච පෙරලිය. මොකද මෙයා බීලා කරන්න තියෙන සූදු කියලා කියලා මේ යුද්ධ කර කර හිටියට කවදා හරි මේ මමයට මුණ දෙන්න වෙයි කියලා මරණ මොහොතේ අනිවාර්යයෙන්ම මුණ දෙන්න ඕනේ. හිතුවේ නෑ. ඉතින් මාස්ටර් කතා කරලා කියලා තියෙනවා වාඩි වෙලා මම සූපත් වේවා කියලා ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාන්න. දවස් 3ක්ම එක දිගටම අඬනවලු මේ හිත යන්න කැමති නෑ ඇතුළට. එයා අතීත අනාගතේ ඉන්න කැමති. වෙන කෙනෙක් ගාව වෙන්න කැමති වෙන තැනක ඉන්න කැමති. ඉතින් මාස්ටර් කෝල් මේක ලොකු සුවසේවාවක් දිකට අඬන්න කියලා. අඬලා අඬලා අඬලා අඬලා තියෙනවලු අපි මුළු ජීවිතේම අපි ගත කරලා තියෙන ජීවිතේ සංසාරෙම ගත කරලා තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එක නැති කරන්න. ඒක විනාශ කරන දේවල් තමයි gedara කියන්නේ. ඒක විනාශ කරන දේවල් තමයි තාක්ෂණය කියන්නේ. ඒක විනාශ කරන දේවල් තමයි යටිතල පහසුකම් කියන්නේ. ඒක විනාශ කරන දේවල් තමයි මේ කානිවල්, සුපර් මාකට්, නව නගර, නව නිර්මාණ. මේ කවදා හරි ඔක්කොමත් තියේදී බුදු කෙනෙක් පහලා කියන ඔක්කොමත් හරි පුතා. පුළුවන් නම් කයට ගනි. ඒක සම්පූර්ණ අලුත් ගවේෂණයක්. මිනිසයා තමන්ගේ කය ගැන මම ගැන මෙතන ගැන දැන් ගැන පූර්ණ අවබෝධයකටපත් වෙනවා. ඉතින් මෙතන මේක අවුල් කරන දේ තමයි මොනවාරි කරන්න හැදුවොත් වාඩි වෙලා එහෙනම් අවුලයි. මොනවත් කරන්නේ මට ආස්වාද ප්‍රසවාස ඕනේ නැහැ බිම්බි බහැකිලි ඕනේ වෙන මොන සංගතිය හරි බලන්න ඉන්න පුළුවන් නම් එච්චරයි භාවනාදී ආරම්භක පාඩම බලන්න ඉන්නකොට කොච්චර වෙලා යයිද කියලා හිතනද අපිට මේ අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය සහ මේ මමයා නැති වුණාට වැඩේ ලස්සනට යන හැටි තේරුම් ගන්න. මොකක්වත් ඕනේ මෙයා යනවා. යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක ඇතුලේ තියෙන හුදු කම්පන වෙච්ච වේගයක් විතරයි. එහෙම නැත්නම් ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂය අපි කියනවා පැවැත්ම කියලා, භවය කියලා, වීම කියලා, මැරිලා නැහැ කියන එක. ඒක දිහා බලහනින්ට මම මැරිලා නැහැ. ඒ මැරිලා නැති බව දැනෙන්නේ ওই කම්පන වේගයට හිත ගිය වෙලා. ඉතින් සරුවචන් වහන්සේ කරපු දීර්ඝ පරිශ්‍රණයෙන් පස්සේ සරුවචන්ස කියන ජීවත් වෙන කයක නැතුවම බැරි. නැත්තම් අත්‍යන්ත වූ නැත්තම් ආවේනිකම වූ ලක්ෂණය තමයි මේ හුස්ම ගන්න එක. මයින්මක් අදිනා වගේ හුස්ම ගන්න. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නකොට මේක එපා වීමකට කම්මැලිකමකට නීරස ගතියකට තමයිපත් වෙන්නේ. අපි යම් මේකෙන් පිට ගිහිලා වෙන මොනවා හරි බැලුවනම් ආසාව තමයි මතුවෙන්නේ. මාන්නේ තමයි මතුවෙන්නේ. මමයා තමයි මතුවෙන්නේ. ඇතුළට ගිහිලා එක චිත්තක්ෂණයකින් පේනවා එපා වීම මතුවෙනවා. එතන මමෙක් නෑ. එතන තෘෂ්ණාවක් නෑ. හැබැයි ඒකට අපි වෛර කරනවා. ඉතින් කොච්චර කාලයක් ඇයිද මේ හොම්බට දමලා අනින සත්‍යය ප්‍රත්‍යක්ෂණය කළ යුත්තක් කියලා තේරුම් ගන්නේ? එහෙම නැත්නම් පරිඤ්ඤය වශයෙන් දතයුත්තක් කියලා තේරුම් ගන්න. ඉතින් පේන හැම දෙයකටම චෝදනා කරනවා අන්‍යෝ බල ඉඳගෙන ඉන්නකොට වෙන්ද නැතරම් ඇඟ රිදෙනවා, වෙන්ද නැතරම් හිතවිලි පේනවා, වෙන්ද නැතරම් හිත ශබ්ද ඇහෙනවා, අරක පේනවා, මේක පේනවා කියලා අර පේන දැනෙන හැම දෙයක්ම චෝදනා පත්‍රයක් විදිහට ඉදිරිපත් කරන්නේ කර්මතාන් සුද්ධ කරන වෙලාවේ. ඒ කිසිම චෝදනාවක් නැහැ මේ තමයි වෙන දේ. මේක නොදැක්කට වෙන්නේ ඕක තමයි. දැන් වෙන්නේ ඒක එලි පිට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒකට අවධානය යොමු කරන ඉන්නවා කිසිම කෙනෙක් ඒ සීක භූමියටපත් වෙනකන් මේ වෙච්ච දේ ඇති හැටි යථා භූතය මේක හේතුඵල ධර්මයක්. මේක මට වෙනස් කරන්න බැරි එකක්. මේක දිහා බලානින් එක තමයි අපි මෙතෙක් කල නොකර දේ. දැන් ඔක දිහා බලාන හිටපන් කියලා අපිට විපස්සනා කරනවා කියනවා. අන්නේ විපස්සනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා ඒක කාටවත් නොපෙනිච්ච දෙයක් නෙවෙයි මේ. හදාකාලිකවම බලන ඕන කෙනෙකුට පේනවා. මේ යා අකමැති භාවයේ මේකට. නීරස ගතිය, බය උපදවන ගතිය, කුකුස් කරන ගතිය, නිදිමත ගතිය නිසා අපි දන්නේම නැතුව හිත පිටතනකට පයින්න. පයින්නකොට මේ කයෙහි හිත චේතනා විරහිතව කයෙහි පවත්තන එක වළක්වන්න ඇහැ රූප පෙන්වන්න පටන් ගන්නවා. කන සද්ද අසන්න පටන් ගන්නවා. නාසය ගඳ සුවඳ පෙන්වන්න පටන් ගන්නවා. දිව රසමස උළු පෙන්වන්න පටන් ගන්නවා. පටන් ගත්ත ගමන් අපි හිතපො දැන මතකත් නැහැ, දවල්ද දන්නෙත් නැහැ, රෑද දන්නෙත් නැහැ, පැදුරටත් හොරා. හිත පිට යනවා. ඔය හිත පිට ගියාට නැවත හිත අර නීරස වුණත් කමන්නේ අරමුණට ගැනීමේ හැකියාව තමයි මෙතන තපස කියලා අපි බාර ගන්න. එහෙම නැත්නම් අපේ තියෙන භාවනාව කියලා. එහෙම නැත්නම් අපි වඩන දේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අපි කොච්චර මේ චේතනා විරහිතව කාය ප්‍රසාදේ හිත තියානින්න ගියත් අපේ ඇහැ අපිට කිසිසේත්ම සහයෝගයක් දෙන්නේ නැහැ. දුන්නොත් අරියාදුවක් තමයි. කන කිසිසේත්ම සහයෝගයක් දෙන්නේ නැහැ. දුන්නොත් අරියාදුවක්. නාසය, ජීව. ඉතින් පේන්න පටන් ගන්නවා මේ ඉඳුරන් පහක් වෙනුවට ඇහැ, කන, දිව, නාසය, කය කියන පහ වෙනුවට අපි නිකන් ගහක් වගේ කාය විඥානේ විතරක් තිබුණා නම් කොච්චර ෂෝක් එකකට භාවනා කරන්න තිබ්බයි. අපිට තියෙන කාය විඥානේ විතරක් නම් හිත පිට යamak නෑ. ඒක නිසා කටුකුරුන් දෙසාංශ කියනවා මේ ගස්දියා බලනකොට මට ඊර්ෂ්‍යා හිතෙනවා කියලා. හැල හැප්මනක් නෑ. කිසිම තැනක බාධාවක් නෑ. පවත්තන්න පුළුවන් නම් කයේ විතරක් පිට යන දෙයක් නෑ. අපිට හම්බෙලා තියෙන මේ ඊටාම නවීන උපකරණ හතරම ඇහ කන නාසයේ දිව මේ තියෙන කෙලින් පිටියක් මැදපත්තු කරපු හුලන් පහන් දැල්ලක් වගේ එහාට නමනවා මෙහාට නමනවා එහාට නමනවා මෙහාට නමකම චිත්තක්ෂණයක්වත් කෙලින්පත් වෙන්න දෙන්නේ නැහැ. අපි මේකට තමයි අඳුම් ගන්නෙ. මේ ඇහැට තමයි අපි අඳුම් ගන්නෙ. මේකට තමයි අපි ලස්සන රූප දැන් හිත හිතන්නකෝ මේ වෙලාවට මොකද වෙන්නේ කියලා. ගියාට පස්සේ අඩුපාඩුත් එක්ක කොම් පෙන්වන්න පටන් ගන්නවා. කටට මොකද වෙන්නේ කියලා හිතන්න, නාසයට මොකද වෙන්නේ කියලා හිතන්න, දිවට මොකද වෙන්නේ කියලා හිතන්න. සෙනඟක් මැද ගියාට පස්සේ අර තියෙන අඩුපාඩු කන් ටික ඔක්කොම පුරවන්න පටන් ගත්තට පස්සේ පහන් දැල්ල එහාට මෙහාට එහා වෙනට නලිය නලිය ඉන්නකොට අපි හිතනවා මේ තරම් ඇඟ රිදෙන්නෙත් නෑ හිතවිලි එන්නෙත් නෑ සද්ද බාධාවකුත් නෑ එහෙන ගැහුවත් ගාණක් නෑ මොකද කච කචේ පටන් ගන්න. මෙතන තිබ්බහම තියෙන අමාරු පොඩ්ඩක් බලන්න. කය එක තැනක තිබ්බහම ඒක හරි ගියාට පස්සේ එන අමාරු ටික ඇත්තටම කියන්නේ සතියේ තියෙන බාට ලකුණ. ඇත්තටම කියන්නේ ඒක තමයි අපි උපේනදී. නමුත් ඒක හරියාදුවටමනේ අපි කතා කරන්නේ. කවදා හරි හිතන්න මම මේවා හැමදාම මගේ වෙනවා. මට හිතවිලි හැමදාම බාධා කරන මම දන්නේ නැහැ. මොකද මං ඉන්නේ අතීත අනාගතේ. එහෙනම් මට වේදනාව බාධා කරන මම දන්නේ නැහැ. මොකද මං ඉන්නේ වෙන තැනක. වෙන දෙයක් හිත හිතා. මට හිතවිලි සද්ද බාධා කරන නමුත් මං දැන් සතිමත් නිසයි මේ ටික පේන්නේ කියලා මේක ප්‍රමෝදයට හේතු වෙන වෙලාවක් එනවයි කියලා හිතාගන්න මෙතන අත්දකපුවත් ඇති. මේ සද්ද ඇහෙන බාධාව මට මේ බාධා වෙන්නේ මගේ හිත සංවේදී නිසා මගේ හිත ප්‍රනීත නිසා මේ සතිය නිසා ඒ නිසා වෙනද නම් ඔක ගාණක් නැහැ කම්මලේ පුදින බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ වගේ අද මේක පීරි ගන්නෙ මොකද මේ සතිය නිසා ඒ නිසා මේ පීරි ගෑමන ප්‍රමෝදයක් කරගත්තයි කියලා හිතන්නේ නැත්නම් මට කවදාකවත් නැති විදිහට හිති දෝර හිතවිලි දෝරේ ගලනවා. හරියට බැම වැවක බැම්ම කඩලා ගියා වගේ. මේ බව දන්නේ භාවනා කරපු නිසායි කියලා. ඔය නිල්ලඹට ගියාට පස්සේ ඒ දවස්වල ගොඩින් මහත්තයා කියනවා අපිට නිල්ලඹට ආවට පස්සේ හිතවිලි බාධා. ගෙදර ඉන්නකොට බාධා නැහැ. දන්නේ නැහැ. ඒ නිසා නිල්ලමට ආපෙන්නේ පළවෙනිම ප්‍රතිඵලය තමයි එයා කමටහන කරේ මේ දෙන්නේ නැහැ බලනින්න කියනවා. හිතක් මේ තරම්ම නොසන්ඩාලද කියලා. හිතක් මේ තරම් වලත්තද කියලා. හිතක් මේ තරම් නොකෑමන දහවතුරද කියලා මේක කාටද පුළුවන් වෙන්නේ භාවනා ප්‍රතිඵලයක් විදිහට බාර ගන්න. හිතක තියෙන මේ නැහැදිච්ච ගතිය, වලත්ත ගතිය අපි කියන අසික්ෂිත ගතිය නැත්නම් අසික්ෂිත ගතිය භාවනා ප්‍රතිඵලයක් කියලා යන්න බාර ගන්න ගියොත් එහෙම කාටද පුළුවන් මේ වගේ දෙයක් කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ කියලා හිතන්න. අපි හිතන්නේ ඒක වසන් ගන්න ඕනේ. ඒක ශිෂ්ට සමාජයේ කතා කරන්න වටින්නේ අපි ඒ වෙනුවට මොනවා හරි අර තුවාලයකට පිටින් වහලා ප්ලාස්ටික් ගහලා වහලා දානවා වගේ ඒක මකන්නට නෙගියේ කවදා හරි අපි මේක දිහා බලන්න ගියොත් මේ තුවාලකින් පූයාව වැగిරෙනවා වගේ හිත තිබ්බොත් ඔච්චරම තමයි ආන්නේ විදියට කරලා ඉවල කරේ මේ හිතවිලිවත් මේ තරම් කරදර කරන බව දන්නේ භාවනා මධ්‍යස්ථානට ආපු නිසානේ. භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා හිතවිලි විවිධ අරමුණු නොදී හිටපු නිසානේ මේකේ හොඳටම පේනවනේ මට ආත්මයක් නැහැ. මට පාලනයක් නැහැ. මට ආණ්ඩුමට්ටු කරන්න බැරි බව. මේ කියන්නේ ගැඹුරෙන්ම අනාත්මේනේ පෙන්වන්නේ කියලා කවදාරි ප්‍රමෝදයක් ඇති උනායි කියලා හිතන්න. ඒ වගේම කවදාකවත් නැති වේදනায় ඉඳ පටන් ගන්නවා. ඒක අසීමිත වේදනায় ඉඳ පටන් ගන්නවා. මේ වේදනාව ආවට පස්සේ මේ වේදනාව වෙනදක් තියෙනවා. අපි ඉරියව් මාරු කෙරිල්ලේ අර එහෙමකට කතා කර කර සිටිල්ලේ රූප පෙන්දිල්ලේ මේක වහනවා. එනිසා සරුවත්යන්සේ දේශනා කරනවා. අපිට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා කියලා. ඉරියව් මාරු කරනත් එක තැනක හිටියොත් ඕනම කෙනෙකුට ওই වේදනාව දැනෙනවා. ඉතින් අපි කරන්නේ නලියනවා. අපි දන්නේ දවසට කොච්චර නලියනවද කියලා. අපි දන්නේ නැහැ කොච්චරට ඉරියව්වෙන් ඉරියව්වට මාරු කරනවද කියලා. මොකද ඒකට සල්ලියක් නැහැ. ඒ ජීන් නටනවා. ඉතින් උඩට නටුම් කියනවා. ඒකට පාතට නටුම් කියනවා. පාය දාච්ච බල්ලෝ වගේ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා නච්චම් බික්කවේ උම්මත්තකම් කියලා. නාඩ නටනවා කියන්නේ මහන්නේ පිස්සුවා. ගීතම් බික්කවේ රුන්නම්. සින්දු කියනවා කියන්නේ ඇඬිල්ලක්. මේ ලෝකයා මේ මොකද කරන්නේ? ඇත්තටම කියනවනම් ගෑනු නැතුවට ඒක දෙයක් නෑ මේ පිරිමි නටනවා දකින්නකොට පුදුම අපුලක් තියෙයි. ගෑනු ඉන්නේ ඉතින් නටන දැර වෙන මොන කරන්නේ. උන්ගේ වැඩේ ඉන්නේ මේ පැත්තට මේ පැත්තටින් උඩට නටු වට්ටක නටු නටනට ඉන්නේ කනේ. ඒකේ ප්‍රශ්නෙකුත් නෑ. මේ පිරිමිත් නටනවානේ. ඒකල සම්මානක් දෙනවානේ. බුදුසසුන දේශනා කරන රුන්නම් ගේතම්බෙක වේ රුන්නම් කියන්නේ ඇඳිල්ලක් නච්චම්බික වේ උම්මත්තක. මේ නැටිල්ලක් තියෙන. ඉතින් මේ නැටවිල්ල නිසා පුදුමාකාර විදියට අපිට එන වේදනාව ඒ වෙලාවේ ආවේනික වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට භාවනා කරන්න ගිය ගමන් මේ වේදනාව නැත්තම් දුක්ඛ සත්‍ය විඳට ඉඳ හොඳට තීව්‍රව පේනවා. ඉතින් තීව්‍ර වෙන හැම වෙලාවෙම අපි චෝදනා පත්‍ර නිදිපත් කරන්නේ. මේ ਸਰවචනාංශය දුසර ක්‍රියා කරන වෙලාවේ කිසිම උපස්ථායකයෙක් නැහැ බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන ධර්මයට වෙච්ච වෙලාවක උන්වහන්සේට ඇති වෙච්ච දේවල් පිළිබඳව කිසිම තැනක චෝදනා කරලා දෙනවද බලන්න. මේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරද්දී මදුරෝ කෑවා කියලා එහෙම පොතක ලියලා තියෙනවද කියලා බලන්න. මම මේ කුෂන් කරපු කොටයක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් මේ වැස්සක් වැස්සා ඉතින් අපිට බුදුහාමුදුරන් ගෝලියෝ කියලා කියන්න පුළුවන් මේ කැස්සටයි වැස්සටයි මැස්සටයි මේ චෝදනා කරනකොට. ඒ ගොඩින් මහත්තයා කියන ඒ දවස්වල ඉන්නකොට ඒ ජනතා විමුක්ති පෙරමුණ ඒ දවස්වල හොඳටම මේ බෝම්බ ගන්න කාලේ. ඉතින් කියන ජනතා විමුක්ති පෙරමුණේ එකම කොල්ලෙක්වත් මේ කැලේ හැංගිලා උදේ වෙනකම් බලා ඉන්නකොට මදුරුව හිටියයි කියලා චෝදනා කරලා තිනුදා. දැන් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කී දහහක් චෝදනා කරනද මන්තුරෝ ඉන්නව භාවනා කරන්න බෑ කියලා. අර ජනතා විමුක්තියට අර මේ Tamange විමුක්තියට මන්තුරියෙක්වත් ඉවසන්න බෑ. ඒක නිසා දුවට තේරුම් අරගන්න මෙවා දැනෙන්නේ මෙව වැටහෙන්නේ භාවනාව නිසා. නමුත් අපි මොනවද භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්න පරිඤ්ඤය වශයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි හිතනවා මේ කහ පාට එලියක් එයි දිනි මඟක් වගේ පෙනෙයි. ඒක දිගේ උඩට ගියාම දෙයියෝ ඉඳී. දිව්‍ය ලෝකයක් දියේ. නැත්තම් දිබ්බ චක්කු ලැබෙයි. දිබ්බ සෝත ලැබෙයි. ඉතින් නිස්සාරණට ඇවිල්ලා මොකක්වත් හම්බ වෙන්නේ මේ පේන කිසිම දෙයක් පිළිගන්න කැමති නැහැ. බුදුරජාණන්සේ කියන පේන දේ ප්‍රමෝදයක් කරගන්නයි කියලා. පේන දේ ප්‍රීතියක් කරගන්නයි කියලා. පේන දේ සති සම්පජඤ්ඤය කරගන්නයි. පේන දේ පස්සද්ධියක් කරගන්න, පේන දේ සුඛයක් කරගන්න කියලා. ඒකවල තේරෙන පටන් අර ගන්නවා මෙහෙම අපි මොන විදියකින් හරි ප්‍රීතියක් කරන මේ ජීවත් වෙනකොට ඇහ කන නාසය දිව මේවා එක එකට මාළුවන්ට පොරි දැම්ම වගේ ගහලා ගහලා ගහලා මේක අවුල් කරන හැටි මේ ඔක්කොම තියේදී දැන් මේ අද වැඩමුළුවේ අවසාන දේශය නිසා සමහරු මෛත් එක තාක් වෙනවා ඇති ඔය කොයි දේ තියේදී සතිය පාත්තන්න පුළුවන් උග්‍ර වේදනාවක් තියෙන කොටත් කිසිම දවසක වේදනාව 100 100ක් නැගින්නේ මම ඉන්නේ වේදනාවක් කියලා දැන ගැනීමට ඉඩපාඩුවක් තියෙනවා. ඒ උග්‍ර කාමයක් ඇවිල්ලා 100 100ට නැගින්නේ මම දැන් ඉන්නේ ආසාවක් කියලා දැනගැනීමේ හැකියාවට ඉඩක් තියෙනවා සතියේට. අපි කියන්නේ 99ට නැග්ගයි කියනකොට තද වෙලා කේන්ති ගියයි කියලා. හැබැයි කේන්ති ගිය බව දැනගන්න පුළුවන් 100ට එකක් තියෙනවා. මට දැන් තියෙන්නේ කේන්ති ගිහිලා කියලා. නිදිමත විතරක් අමාරුයි කියන්න නිින්ද ගියාට පස්සේ අල්ලන්න බෑ. නමුත් නින්දේ ආගෙන එනකොට අල්ලන එක කරතයි. ඒක නිසා සාමාන්‍යයෙන් කැමරට පෙර කියලා බෙහෙත් ලිවට නින්දට පසු කියලා බෙහෙත් එහෙම දෙන්නේ නැහැ දොස් සමාතුරු. ඒක අමාරුයි කරන්න. නින්දට පෙර දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කියනවා බොනෙක්කට උපදෙස් දෙනවා නම් දෙනවා නම් බීමට පෙර උපදෙස් දෙන්න බීවට පස්සේ උපදෙස් දෙන්න යන්න බෑ වැඩක් නැහැ. ඒ නිසා මේ මත්විච්ච මිනිසුන්ට බණ කියලා ඇති වැඩක් නැහැ. කාට හරි ඕනේ නම් ලබා ගන්නේ මේ හැම එකක් තියෙද්දිම සතිය පවත් ගන්න පුළුවන් නිසා කවදා හරි සලායතන 6 එක එක පැත්තට අදින පිස්සු අල්ලස්සිය 6 දිනක් බැඳගත්ත රතයක් වගේ යනවා තිබුණයි කියලා හිතුණත් ඒගොල්ලන්ගේ තියෙන නොසණ්ඩාල ගති ටික නැහැදිච්ච කන් ටික දැනගැනීමේ හැකියාව වළක්වන්න ඒ ආයතන වලට බෑ. ඒක තමයි සරුවචන් අපිට ආයුධයක් වශයෙන් දෙන්නේ. උන්ට නටන්න අරපන්. නැටලි වල බලන්න ඉඳපන් ඒ කට්ටිය නටන බව ඒ කට්ටිය බයලජ්ජ නැති බව සංවරයක් නැති බව සීලයකට කැමති නැති බව දැනගැනීමේ හැකියාව තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම ඥානේ ඒක නිසා ඒව පේනකොට ඒව පශ්චාත්තාප වශයෙන් ස්වභාවේ වාර්තා කරන්න මෙන්න මෙහෙමයි හැටි ආන්නේ වාර්තා කරන වෙලාවට පේනවා. ඒ වාර්තා කිරීම නිසා වෙනවනම් වෙන්නේ එකයි. ඉන්ද්‍රිය එන්න එන්න එන්න සංවර වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රයන් එන්න එන්න එන්න සංවර වෙනවා. විවෘත කරන තරමට බබලනවා. මේක වහන්න ගියානේ විනාසයි. ශාසනයක් නැත්තම් මොකද වෙන්නේ කියලා හිතන්න. අපිට බුදු කෙනෙක් උපදින්නේ නැත්තම් අපි ම්ලේච්චයි. අපි වල් වැද්දෝ මස් වැද්දෝ අද බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා අපි දැනගන්න ඕනේ මරෙන්ඩ ඉස්සෙල්ලා මේ ටික පෙන්නලා මේ නටන නැටිල්ල බලන්න. ඉතින් දවසක් ඒ වගේ බුදුරජාණන්සේ සංඝයා වහන්සේලාට ප්‍රධාන කරගෙන හිම බණ දේශනා කරනවා. මේ ඉඳුරන් කියන දේවල් කිසි විදියකට ආණ්ඩු මට්ටු කරන්න බෑ. පාලනයක නඩත්තු කරන්න බෑ. පුළුවන් ටික වෙලාවකට ඊට පස්සේ ඒ වගේ දෙගුණයක් ඉල්ලනවා. ඒක නිසා මේවා පිළිබඳව ඇති හැටිය දැක ගන්න අසුලුව මේ ඉඳුරන් පිළිබඳව හොඳ අවදියෙන් ගත කරන්න. ගත කිරීම සඳහා එකයි හොඳම දේ කය මධ්‍යස්ථාන කරගන්න, කයේ තියන්න උත්සාහ කරන්න. උත්සාහ කරනකොට ඇහැට පයින් හැටි බලන්න. කනට පයින් හැටි බලන්න. නාසයට, දිවට, කයට කොතනින්ද වැඩිපුර කෙලෙස් එන්නේ එතෙන්ද පැන්න. ඒක එලිපත් ඉන්න බල්ලා වගේ කොහෙට පණිද කියන්න බෑ. ඉතින් මෙහෙම සංඝයාට කාරණා කියනකොට ඒ සංඝයා වහන්සේලා බොහෝම කනනතු කරගෙන හිතෙන් බුදුහාමරට සද්ධාව පිරවන බණ අහකට ඉන්නකොට මායයට වැටහුණාලු දැන් මේ වැඩේ දිගට ගියොත් තෑහෙන ගාණක් මගේ ශේෂ්ඨෙන් පයින් මාර ශේෂ්ඨෙන් පයින් එනිසා දැන් මේ කොහොම හරි මේක අවුල් කරන්න ඕනේ ඒ කියන්නේ මේ සංඝයාගේ තියෙන ගුණුව පුදුරජානසේකදී තියෙන සද්ධාව සහ බණහන ගතිය කඩන්න ඕනේ කියලා ඉතින් ඒකට එක පාට මේ වගේ බණහන ඉන්න පිරිසක් මැදට මාරයා විශාල ගොවියෙක්ගේ ස්වරූපයක්ම වාගෙන මඩ ගොඩක් කකුලේ ගහගෙන කෙවිතකුත් අතේ තියාගෙන මඩ ගොඩින් මඩ ගොඩ මඩින් ගොඩ වෙච්ච මිනිහෙක් වගේ ඇවිල්ලා සමනේ මගේ හරක් බාන දැක්කද කියලා අහන. ඉතින් ඔක්කොමලා බය වෙන ඔක්කොමලා කුලප් වෙනවා මේ හදිසිය ගොවියගේ හරක් කැලේ පැනලා හොයාගෙන යනවා. ඉතින් බුදුරන්සේ අහනවා පාපි මාර තොට හරකින්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. උඹට මොකටද හරකුන්ගෙන් ඇති වෙයි. ඒකට මාර්යා දැනගන්නවා මාව අඳුනගත්තයි කියලා. මාර්යාගේ කොච්චර ශක්තිය තිබුණත් ඒ ඔක්කොම ඉවරයි මෙයා මාර්යා කියලා දැනගත්ත ගමන්. මාර්යා ඔක්කොම අපිට සෙල්ලම් දාන්නේ වරදොල තේරුම් ගත්තොත් විතරයි. අපි කියන්නේ ඕනේ ෆොරමුලක නායකයෙකුට කරන්න තියෙන එකම දේ එයාව අඳුන ගන්න ඕනේ. එයා හොරබුලේ නායක ඊට පස්සේ ඉවරයි. මොකද එයා ඉන්නේ රටේ බොහෝම වැදගත් කෙනෙක් විදියට. එයා කවදාකවත් හොරකමක් කරන්න නිතරම දන්සල් දෙනවා, නිතරම උදව් කරනවා තමයි ඉන්නේ. හැබැයි කරන හරියක් කරන්නේ විශාල හොරමුලක රහස් නායකයෙක්. ඌට කණ්ණාඩිය මුණල්ලා පුගමන් ඇති. ඒ වගේ තමයි මාරයටත් පාපි මාර තොට මේ හරකුන්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා බුදුන්සේ අහනකොටම පාරය දැනගත්ත දැනගත්තයි කියලා ඒ බුදුන්සේට අඳුරයක් පානවා. ඌ කියන ශ්‍රමණේ ඔබ දැනගනින් ඔය ඇස් දෙකත් මගේ උඹට පේන රූපත් මගේ උඹට ওই රූප දැකීම නිසා පහළ වෙන චක්කු විඥානයත් මගේ ඔය කනත් මගේ කාණ්ඩ යන සද්දත් මගේ කාණ්ඩ සද්ද වැදීම නිසා පහළ වෙන සෝත විඥානයත් මගේ මේ නහසත් මගේ දිවත් මගේ කයත් මගේ ඊවට පහළ විඥානයත් මගේ තෝ කොහෙන් ගිල්ල මගේ ගැලවෙන්නද කියලා අහන මම උඹ උඹට දුන්නට උඹ හොද හොදා තියාගෙන හිටරෝ යහැ මගේ. උඹ කන්ට කරාඬු දාන කරන සෙල්ලම් කරන තියාගෙන හිටරක මායයට පහඳින්නේ. ඔය නාසය දිව කය සේරම කියලා. ඉතින් මෙයා අන්ධහැරේ පාණ්ඩ පුත්‍රයන්ස කියනවා යම් කිසි කෙනෙක් කියනවා මේක මගේ කියලා කන ඇහැ උඹ ඊට ඌට ගිහිල්ලා කියපන් මේක. යම් කිසි කෙනෙක් කියනවා මේ මා සතුයි කියලා ඌට ගිහිල්ලා කියපම් මේ මම දන්නා මේ මා සතු නෑ කියලා. මම දන්නා මේ රූප මා සතු නෑ කියලා. මම දන්නා මේ චක්කු විඤ්ඤය චක්කු විඤ්ඤාණය මගේ නෙවෙයි කියලා උඹට මම එකක් කියන්න මං ගිය පාරක හුලඟක්වත් උඹට අල්ලන්න බෑ කියලා. යම් කිසි කෙනෙක් දන්නවනම් මේ භාවනා මානසිකාරක ඉන්නකොට මේ ඇහැ රූප පෙන්වීම හරහා කරන්නේ මායයට අවශ්‍ය කෘත්‍යයක් කියලා. කණ්ඩ ඇහෙන සද්දහරහ කරදර වෙනවයි කියන්නේ මනාපමනාව පහල කරනවයි කියලා කියන්නේ මාර්ගපාක්ෂික වැඩක් කෙලෙසයක් කියලා. නාසයේ දිව කය කියන එකට අපි කියන්නේ මුතය කියලා. ඒ මුතයක් නැත්නම් විඳීම් මේ විඳීමක් ආපු නිසා අපේ එල්ල එකලස කැඩුනා නම් ඒක මාර්ගපාක්ෂිකයි කියලා. මනසට ඇතිවෙච්ච යම් මනාපමනාපයක් ආකල්පයක් හැම එකකින්ම කරන්න හැර සද්දිය කඩන එකයි මේක මාර්ගික කෘත්‍යයක් කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇතිවෙච්ච මනාපමනාපේ ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව මම නෙවෙයි කියන්න මගේ නෙවෙයි කියන්න මගේ ආත්මෙ නෙවෙයි කියන්න ඔච්චරයි යෝගාවචර කරන්න ඕනේ නේ තමම නේසෝ හමසින්න මේසෝ අත්තා ඊට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මම ඉන්නේ කායanusasanaවේ ඒක හරිය නිකන් ඇල්වතර බොන වගේ වැඩක් කිසිම නෑ ඒකේ රසවත් දෙයක් නමුත් ඒ වෙනකොට ඇහැ ලස්සන රූප ගෙනල්ලා පෙන්වනවා පෙන්නපු ගමන් අපේ හිත මනාපමනා පහල කරනවා. ඒ මතුවෙච්ච මනාපමනාපේ අපි ඊයේ මතක් කරගත්ත විදිහට බොහොම ඕලාරිකව දැක ගන්න පුළුවන් නම් මේ මනාපමනාප නැති හිතකට ඇහි පැතිවෙච්ච රූපයක් නිසා චක්කු විඥාන නිසා මනාපයක් පහළුණයි කියලා ඕලාරිකං සංකතං ඒක මේ හේතු කණු රාශියක් නිසා ඇතිවෙච්ච එකක් පටිච්ච සමුප්පන්න රූපයක් නැතුව ඒ වැඩේ වෙන්න බෑ ඇහක් නැතුව වැඩේ වෙන්න බෑ චක්කු විඥාන නැතුව වෙන්න බෑ ඒක නිසා මේ පටිච්ච සමුප්පන්නං ඕලාරිකං සංකතං කියලා දැනගත්තා නම් දැනගන්න කෙනාට බුදුජානකේ පොඩි ජපමන්ත්‍රයක් දෙනවා නේතං මම නේසෝමසි නමේසෝ අත්තා මේ Taman හිටපු සතියෙන් මේ හලහප්පන මේ මතුවෙන රසමසවුල මේ පෙන්නන ගොඩ පෙරක දෝරකම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? ඒ රූපය මගේ චේතනාවක් නිසා පහළ වෙච්ච එකක් නෙවෙයි. මගේ චේතනාව තියෙන්නේ මේ අරමුණේ හිත පාත්තාන. ඒක කඩාගෙන ආපු ආගන්තුක අමුත්‍යක් වගේ තමයි ඒ රූපයක් මතු උනේ. මතු වෙච්ච ගමන් අර මේ අරමුණට තියෙන කම්මැලිකම නිසා ඒක පාට හිත යනවා. හිත ගිය ගමන් අපි මේකට බැඳෙන්නේ දකින්න රූපෙට තියෙන මනාපේ නිසා. නැත්නම් අමනාපේ නිසා. අන්නේ මනාප අමනාප දෙකේ එතන හටගත්ත දෙයක්. කලින් ඇවිල්ලා තිබුණ එකක්වත් කවුරක්වත් මට විරුද්ධ කරපු දෙයක්වත් නෙවෙයි. ඒක සංකතයි. සකස් කරන ලද්දක්. ඕලාරිකයි. නැති තැන ඉඳලා හටගත්ත තේරෙනවා. පටිච්ච සමුප්පන්නයි කියලා දැරගෙන ඒ දැකපු දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියන ආකල්පයෙන් භාවනා කරනවා නම් ඒකට අපි කියන්නේ රූපේ දැක්කට මම පොට්ටෙක් වගේ ක්‍රියා වෙනවා කියලා. ක්‍රියාත්මක වෙන්නේ. ඇස් තිබුණාට මම වැඩ කරන්නේ අන්ධෙක් වගේ. දැක්ක රූපේ විසෙයි මම කතන්දර ගොතන්න යන්නේ. ඒක දිගේ හොඳ නරක මනින්න යන්නේ. එහෙම නැත්තම් ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ක්‍රියාත්මක. නැත්තම් දැකීම දැකීම මට්ටමේ නැතක. බුදුහන්සේ කියනවා මහණෙනි මේ දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති අදිත්තං මඤ්ඤති දිත්තං නමඤ්ඤති කියලා. මේ දැකපු රූපයක් අපින සුවිශේෂ දෙයක් දැක්කයි කියලා මේක දැකිය යුත්තක් කියලා හිතන්න එපයි කියලා කියනවා. මේක නොදකින් කියලා හිතන්නත් එපයි කියලා කියනවා. මේ දැක්ක මම විශේෂ පුද්ගලෙක් කියලා හිතන්නත් එපා. දැකීම එතනින්ම නැතර කරලා දාපන් ඊට පස්සේ කෙලස් නැහැ. ඔබ මේ දැකපු දේ ෆොටෝ අරගෙන සාක්කුවේදී ආගෙන බිත්ති වල ගහගෙන නටන්න පටන් ගත්තොත් ඒ තරමට කෙලස්. ඒක එන්නේ ඒ දැකපු දේ කියන මනාපමනාපේ නිසා. ඒක නිසා මම මේ උඹලට කියන්නේ ਸਰවචන්සි කියන මම මේ උඹලට කියන්නේ මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සම දේව ප්‍රජාව සහිත ලෝකේ යමක් දැකලා තියෙන ඒ සියල්ල මම දැකලා තියෙනවා. දැකලායි මම මේ කියන්නේ ওই දැකපු දේ පිළිබඳ කතන්දර ගොතන්න යන්න එපා. මම කියාගත් නැතුව කතන්දර ගොතන්න බෑ. ඒ නිසා කතන්දර ගෙතීම එනකොටම මම මේ ඊගාව චිත්තක්ෂණේ තියෙන නවම් භාවයේ කෙලස ගන්නවා. අර ඇති වෙච්ච කෙලෙස් වලින් මේ මේ එන චිත්තක්ෂණය වණ කර ගන්නවා. ඒක නිසා ඒ වණ කර ගන්න නැතුව ඊගා චිත්තක්ෂණයට තිරියම් වෙන්න ඕනේ නම් දැක්කා එතනින් ඉවරයි. ඇහුවා එතනින් ඉවරයි. ගන්ධ රස පහස වින්දා එතනින් ඉවරයි. හිතුවා මේක හොඳ වේවා නරකයි සාධාරණයි අස එතනින්ම ඉවරයි. ආන්නේ ඉවර කරන්නේ නැතුව පවත්වන පැවැත්ම තමයි අර අචේතනිකව පහළ වෙච්ච අකුසල් සමාදන් වෙනවා වගේ. අචේතනිකව මනාපමනාව පහළ වෙනවා. ඒක දිගේ කතන්දර ගොතනකොට අර ගినాපු යෝජනා ඉෂ්ටර වෙනවා. ඉෂ්ටර වුණාට පස්සේ සභාවක ඉෂ්ටර කරපු මනුස්සයලත් යම් වගකීමක් එනවා. ගినాපු යෝජනාව සම්බන්ධව. පෘථග්ජනයා මේක ඉෂ්ටර කරන්නේ කිසිසේත්ම කල්පනා කරලා නෙවෙයි. මේ අචේතනිකව පහළ වෙච්ච රූපයක් අචේතනිකව දැච්ච සද්දයක් ගඳක් රසක් පහසක් අල්ලගෙන අර මෙච්චර තියුණු ക്ഷേම භූමිය අතහැරලා පිම්බීම අතහැරලා නික්ලේශී බිම අතහැරලා ඒකට පැනලා ඒ මදිවට ඒක යෝජනා ඉදිරි කිරීම හරහා අර පව් කන්දම තමන්ගේ මට්ටමට දාගන්න. වෙන විදිහකට කියනවනම් චක්කුංච පටිච්ච රූපේච උප්පද්දච චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා ඇහැට රූපයක් නැතුව මේකේ කෙලෙස් උපදින්න බෑ. මේ කියන්නේ ගාන්ටාරයකට නිකන් සද්ද ගන්න බෑ තට්ටු කරන්න මේ ద్వාරයේට ආරම්භණය කියලා වදින්න ඕනේ. එතකොට තමයි දැකීම කියන්නේ පහළ වෙන නිසා පටිච්ච රූපය කියලා කියන්නේ පත් රූපයක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඤ්ඤාණය. එතකොට ඔක්කොම වැඩ අතහැරලා විඤ්ඤාණය එතෙන්ට යනවා. ඒ කියන්නේ එතකොට ඇඟ දැනගන්න බෑ අපිට, සද්ද දැනගන්න බෑ අපිට, ගන්ධ රස පහත් දැනගන්න බෑ. හිත එතෙන්ට ගියා. තින්නම් සංගති පස්සෝ මේ දෙක මේ තුන සද්දයත් ඇහත් විඥානයත් කියන මේ තුන එකට ගමන් කරන තාක්කල් මම බලන්නෙක් බවට පත් වෙනවා. ඒකට මට අහන්නෙක් වෙන්න බෑ. මට ගඳ බලන්නෙක් වෙන්න බෑ, රස බලන්නෙක් වෙන්න බෑ, පහත් ලබන්නෙක් වෙන්න මම බලන්නෙක් බවට පත් වෙනවා. මේ ස්පර්ශය තුනේකට ගමන් කරන තාකල් තින්න සංගති පස්ස පස්සපච්චා වේදනා. එතකොට මම ඒ වේදනාව විඳිනවා මිස දැකපු රූපයට සම්බන්ධ වේදනාව විඳිනවා මිස ඒ වෙලාව එන සද්දෝලියමට කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. නන්දෙන් රසයෙන් පහසෙන් ඇති කරනවා මොකට වේදනාව කොච්චර මාව මත් කරනවද කියනවනම් මේ රස බැලීම රූප බලන්න ගිය නිසා මං ඇහැයට එන සද්ද පාවා දුන්නා, නාසයට එන ගඳ පාවා දුන්නා, දිවට එන රස පාවා දුන්නා, කයට එන පහස පාවා දුන්නා. එකක් තෝරලා පහක් ප්‍රතික්ෂේප කරා කියන එක අපි දන්නේ නැහැ. මේ තරම්ම දැකපු එක මනනන්දනීයයි. මෙන්න මේකට හේතුව මේ බලන එකේ තියෙන මනාපකම. ඒ කියන්නේ වැඩි කෙලෙස් උපදවන ගතිය. මෙන්න මේ මනාප භාවයේ මේ වේදනාව ඇති වෙච්ච තැනින් එහාට තමයි කෙලෙස් පහළ වෙන්නේ. ඔතෙන්ට එනකන් කෙලෙස් නැහැ. කිසිම කෙනෙක්ගේ නැහැ. නමුත් මේ දැක්කට මොකද නොදැක්ක වගේ ඉඳීමේ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා නම් එහෙම නැත්නම් දන්නවනම් මේ ගිනියන්න දන්නේ වදකාගාරයටයි එහෙම නැතුව හොඳ තැනකට නෙමෙයි කියලා දැනගෙන මේ දැක්කට නොදැක්කාසේ නැත්තම් ඒක මම නොකිය ගන්න පුළුවන්කමක් හම්බුණා නම් එයාට නැවත අර තමන්ගේ මූල කර්මස්ථානට එන්න ඉඩ තියෙනවා. මොකද අතන මත් වෙලා නැහැ දැන්. මේ කායනුපස්සනා ඉතුරු වෙලා තිනවා. ඒ දේ නැති වෙනවා අර දැකපු දේ වටිනා දෙයක් දැක්ක අනේ හොඳයි කියාගෙන ඇදිලා ගියොත් කටුකැලිය ගාලේ නොලියා වද දෙනා වගේ හෙට මරන්න ඉන්න හරක් පස් දෙනා පස් දෙනා ඇදගෙන යන්නේ කටුකැලිය පල්ලෙහාට. ඊයාට පස්සේ ඒක කතාවෙන්නේ ආන්නේ වගේ තමයි මේ හරකෙක් ලණුවෙන් ඇදගෙන යනවා වගේ අපි අර මේක දිගේ යනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අපිට මායයට දීපු මේ කස්සක සූත්‍රයේ දෙන උපමාවෙන් කියනවා රූප පෙන්වන්නක වලක් කරන්න ඔබට බෑ. ඇහැට රූප කොහොමවත් ගෝචර වෙනවා. හැබැයි මේ රූපේ බලාගෙන රූපේ දකින්න මේ තදබල රාගයේ තදබල ද්වේෂය ඇති කරන මේ දේ එනකොටම ඒක දැනගෙන දැකීම දැකීම මතින් නතර කරන්න බෑ. ඒ වෙනුවට හිත යොදන්න කලින් හදාගත්ත අරමුණක් තිබුණ නැත්තම්. ඒ වෙනකොට හදාගත්ත Tamanට කියන කර්මස්ථානයක් නැත්තම්. ඒ වෙනකොට Tamanට ඇති වෙච්ච මේ ക്ഷേම භූමියක් නැත්තම් බෑ. ඉතින් ඒ නිසා මරණ මොහොතේ ඔක් කරන්න බෑ. හොඳටම වයසට ගියාට පස්සේ ඔක් කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ තරුණ ජීවිතේ ඉඳද්දි මේක දැනගෙන ගත්තොත් මේ වගේ හදිස්සියක් වුණොත් මේ යුද බිමේ බංකරයක් තියෙන්න ඕනේ බුලට් එකක් ආවොත් විජාට ගිහලා රිංග ගන්න. අන්නේ ඒ ඒ බංකර එක එහෙම නැත්නම් මේ ආරක්ෂක භූමිය හදාගන්න නැතුව අපි මේ දරුවන්ගේ සුපසිද්ධිය බලන්න හදනවා නෑදෑයන්ගේ සුපසිද්ධිය බලන්න හදනවා පන්තල හදන්න හදනවා මේ සේරගෙම වෙන්නේ gedetta මරගාතේ ලෝකෙට ප්‍රකාශය විතරයි. මහා ලොකු දානපති කතා කරනවා අපි. කතා කරවට මොකද Tamanට හදිසියක් වෙච්චාම ඇවිල්ලා ඉන්න ඕනේ අරමුණ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි කමඨහන් සුද්ධ කරනට ඒ ගැන කියන්නෙම නැහැ. මූල කර්මස්ථානේ මොකද්ද කොච්චරක් මං කිය යාලු කරගත්තද මොනද ලකුණ කිව්වනම් එමෙච හොඳටම දන්නවා කලබලයක් වුණොත් මේක තමයි අපිට සරණ කිය. නමුත් කමඨහන් සුද්ධ කරනට බලන කීයෙන් කී දෙනාද ඒ Taman නිතර වඩන කර්මස්ථානේ මතක් කරන්නේ. මේ හිත එහෙම නැත්නම් මේ මන ආයතනය පුළුවන් තරම් බලන්නේ ඒ වගේ කෙලෙස් නැති පාර තිබියදී මේ කෙලෙස් තියෙන පාරට ඇදලා යන එක තමයි මනායතනේ කෘත්‍යය. එයා ප්‍රධාන වශයෙන්ම මායයට පක්ෂග්‍රාහීව නිකලෙස්තන නිරසයි කියනවා. නික්ලේශීතන කම්මැලි කියනවා. නික්ලේශීතන නිදිමතයි කියනවා. නික්ලේශීතන ඒකාකාරයි කියනවා. නික්ලේශීතන සැකයි කියනවා. ඒ ඔක්කොම එකම द्वේෂයක්. මේ द्वේෂය නිසා අපි ඒක අඳුනගන්නේ ඒක විකෘති ඒක බොහොම ඡටයි. ඕක බොහොම මායාවි. ඒ වෙනුවට පිටින් පැමිණෙන අරමුණේ নানা ආකාර ගුණ වර්ණනා කරනවා. එතකොට මායාවිල කියනවා තෝ දැන ගිය ඇහත් මගේ රූපෙත් මගේ චක්කු විඥානෙත් මගේ උඹට ගැළවීමක් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා උඹ ඇහ මගේ කියන කෙනෙක් ඉන්නවනම් උණ්ඩට ගිහිලා කියාපන්. එහෙම නැත්නම් දකින්න රූපේ මගේ කියන කෙනෙක් ගිලගම මම කවදාකවත් කියන්නේ නැහැ. මම දන්නවා ඒක මගේ නෙවෙයි කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා බයිබලයේ කියනවා ගෝලයන්කට උඹලට අයිති නැති දේ දීලා දාපල්ලා. ඔය සල්ලි වල මුදල් නැමැති අස්සම් කරලා තියෙනවනේ ඒක ඌට අයිති. ඔක සාක්කුවේ දාගන්න මල්ලා කචා. සල්ලි පාවිච්චි කරන්නේ නැති වුණාට පස්සේ අපි තක්විති. සල්ලි පාවිච්චි කරන හැම එකම කඹරන්නෝ. මේ ඇහැ මගේ කියාගත් එක හරියට සල්ලි පාවිච්චි කරනවා වගේම තමයි. කන මගේ කියාගන්න එකනත් සල්ලි පාවිච්චි කරන මිනිසෙක් වගේ. ඉතින් ඌ දිගටම කාම භෝගී තමයි. අපි පොඩ්ඩකට හරි උත්සාහ කරොත් නෑ මම මම නෙවෙයි, සද්ද මම නෙවෙයි. මට ඒ වෙනුවට පුළුවන් තරම් මේ සතිය තියෙන මධ්‍යස්ථ දැන කියලා කරගෙන කරගෙන යන්න ගියොත් මේ මනස මේ වයිදී මනාපමනාවේ පහල කරලා අපි ඇදගෙන යන හැටි හරියට මාළුවෙක් ගොඩ ගන්න ඕනේ නැචාම ඇමක් දානවා වගේ. ඉතින් ඇම කහපු ගමන් මාළුවා දන්නේ භක්කාල වතුරේ උඩට ආවට පස්සේ ආය අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඇම ඇතුලේ බිලියක් තියෙන බව මාළුවා දන්නේ මාළුවට වෙන්නේ අම්මා අප්පාවත් කාපු නැති කාලේ හොඳ රසම සවුලක් හම්බුණා. ඌ අනිත් එකයින් ඉස්සලා ගිහිල්ලා ගහපුවාම අනිසරේ ගස්සන පමා විතරයි වතුරින් උඩ. දැන් යෝගාවචරය ගැලවෙන්නේ හැටි රට්ටපාල සූත්‍රයේදී රට්ටපාල කුමාරයා මතක් කරනවා. කියන්නේ රට්ටපාල කුමාරයා කියලා කියන්නේ බොහොම සරුසාර සම්පන්න පවුලක ඉපදිච්ච හිටපු එකම පුතා ආත්මතු පරම්පරාවෙන් ආවේ බූදලේට අයිතිකාරයා. මෙයාට එක දවසයි බණක් ඇහෙන්නේ. එයා ඊදාම ගිහිල්ලා පැවිදි වෙන්න ඉල්ලනවා. දෙමාපියෝ කැමති වෙන්නේ නැහැ. ස්වභාවිකයි. තුන් සැරයක් උත්සාහ කළ බැරි තැන මේ බිම ඇතිරිලක් නැත්නම්ක වැටිලා කියනවා එක්කෝ මෙතන මරණේ නැත්තම් මට පැවිද්ද කියලා. ඉතින් පස්සේ කොහමද මෙයා දිනනවා. දිනලා දෙමව්පිය හිතා ගන්නවා ටික කාලක් පැවිදුනාට පස්සේ උඟ දිනේ සිවුරු අරිනවනේ දැනටත් ඒක වෙනවනේ. ඒක තමයි කරන්න හිතානේ. ඔබ පැවිදි වියන් පාත්‍යෝක සිවුරු අරව ගන්න පුළුවන් කියලා පැවිදි කරනවා. අනේ මේ හාමුදුරුව දැනගත්ත ගමන් කරන්නේ නොදන්නා බලාතකට යනවා බණ භාවනා කරන්න. ගිහිල්ලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ එනවා බුදුහාමුදුරුව වඳින්නේ එනකොට දෙමාපියන්ට ආරංචි වෙනවා. අන්න ගිහිල්ලා කෙලවගෙන ඇවිල්ලා ඉන්නවා. දැන් ඉතින් සිවුරන්න වෙලාව හරි කියලා දානෙකට ආරාධනා කරනවා. දානට ආරාධනා කරලා පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බාර ගන්නවා. බාරගත්ත පස්සේ දැන් දාහනේ හරි ගස්සන්නේ මේ ආසනේ මෙතන මේ පැත්තේ කන්දක් කොට ගන්නවා තාත්තගේ බූදලේ මේ පැත්තේ කන්දක් කොට ගන්න අම්මගේ බූදලේ බූදලේ වහලා තියෙන වැහුම් වලින් එයාට ඉඳලා තියෙනවා භාර්යාව පස් දෙනෙක් ඉතින් ඒ පස් දිනාට නැන්දම්ම කියලා කියනවා යම් ආකාරයකට උඹේ පුරුෂයා කැමති වෙයිද ඒ ආකාරයට සැරසිලා ඇවිල්ලා මෙතන අඟර නගර පාන්න කියන. ඉතින් අර පස් දිනාම ඇවිල්ලා ඉතින් බවුරු කෝලම් පානවා. පහල අහනවා දැන් ওই Brahmacharya රකින්නකොට හම්බ වෙන දිව්‍යාංගනාව මර පිටත් ඇවිල්ලා ලස්සනද කියලා. දැන් Brahmacharya රකින්න දිවි ලෝකයන්ට ගියාට පස්සේ 500 600 කියනෝනේ පහල වෙන්නේ. විමානයේට යනකොට ඒ විමානේ වටේ ඉන්නවලු දිව්‍යාංගනව අප්සරාව 500 අයිය පහල වෙනවලු. ඒගොල්ලෝ අපිට වෙඩි ලස්සනද කියලා අහන්න මේ මහාමුදුරෝ කියනවා නංගි මම භ්‍රමචර්යය රකින්නේ දිව්‍යාංගනා නෙවෙයි කියලා අර ගෑණිට නංගි කියනකොට අරුණ්ඩ කලන්ත හැදිලා වැටෙනවා. ඊට පස්සේ දැන් අම්මලා තාත්තලායිල වැහුම් අරවනවා. වැහුම් අරපහම මේක රත්තරන් මිනිමුතු ඔක්කොම තියෙනවා. දැන් වෙලාව 11:00 මාට කිට්ටුයි. මේ ආම්ද්‍රෝ කියනවා ඕගොල්ලෝ මේවා කර හිටියොත් පින්නපාති කරගන්න හම්බෙන මං එන පින්නපාති යන්න දැන් 12ට ඉස්සලා දාන්න ගන්න එපා. අනේ ඉක්මනට දෙමාපියෝ කරන දේ ඉතින් දැන් මේකක්වත් හරියන්නේ නැහැ. දාන ටික දීලා දුන්නට පස්සේ ඒ ශාන්සිය එළියට යනකොට කියාගෙන යනවා. මුව වැද්දෙක් මුවෙක් අල්ලන්න උගුලක් අටවමු. අරලා ඒක ලස්සන රසම සවුලක් දානවා. එතකොට තරුණ මුවෙක් ඇවිල්ලා ඌ උගුල ගස්ස ගන්න නැතුව හැම විතරක් කාලා පැනලා යනකොට මෝ වැද්ද අඬ අඬා බලා ඉන්නවා වගේ මම ගෙදෙට්ටි කියලා දාහනේ ටික විතරක් වළඳලා රසමසුල කනෝ කොක්ක ගන්න ගර්ථ ගන්න තු එළියට එනවායි කිය. ඒක නිසා රූප ඕන එකක් බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. බලලා මනාපමන අපේ පහළ වෙනකොට ඕක දිගේ කතන්දර ගොතන්න නැතුව එතනින් නතර කරන්න පුළුවන් නම් ගේන ගඩොල් බ්‍රේක් කියලා එකක් තියෙනවා. ගහන දඩස් කාලා වදින බ්‍රේක් තියෙන්නේ. ඒක තියෙනවනම් රූප බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හොඟ දෙනෙක් හිටනවා ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ නරක රූප නොබල සිටීම කියලා. නෑ එහෙම එකක් නෑ. බුදුරජාණන් කියන එහෙමනම් උප්පත්තියම් පොට්ටේ නිවන් දැකලා තියෙන්න ඉපයි කියලා. නෑ රූපේ දකින්න දකින්න කියනක අපිට බලන්නත් බෑ ඒක පේනවා. පෙන්වුණට පස්සේ මතුවෙන මේ කෑදරකම නැත්තම් द्वේෂය දැක ගන්න පුළුවන් නම් හැම කෑවා උගුල ගස්සගත්තේ නැති කෙනා වගේ. නෑ රසමසවුල කෑවා හැම ගිලපු නැති එකෙක් වගේ භික්ෂුත්වයේ තියෙන එතන තමයි. ඒක නිසා මේ ඉඳුරන් දැනගත්තට පස්සේ ඉඳුරන් දැඩිසේ පාන්නේ කිරීම නෙමෙයි කරන්න තියෙන්නේ. ඉඳුරන්ගෙන් කෙලස් වගිරෙන තැනට එනකන් හොඳට දන්නවා මේක වළක්වන්න කාටවත් බෑ. මෙතනින් එහාට මල පනිනවා. මෙතනින් එහාට මල් පැන්නුම් ඉරු පැන්නුම් අන්න එතන දැනගන්න පුළුවන් ගතිය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සති සම්පජ්ජන්නේ නැති කෙනාට කවදාවත් කරන්න බෑ කියලා. සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස්ස අතූපනිසව හෝති අතූපනිසෝ හෝති හිරොත්තප්පං සති සම්පජාඤ්ඤය නැති මනුස්සයාට සති සම්පජාඤ්ඤයෙන් වෙන් වෙච්ච කෙනාට කවදාකවත් බයලජ්ජාවක් පහළ වෙන්නේ නැහැ කියලා. මේ දේ හොඳයි මේ දේ නරකයි මේක බිය යුතු කාරණා මේක ලැජ්ජා යුතු කාරණා කියන එක කවදාකවත් පහළ වෙන්නේ නැහැ සති සම්පජාඤ්ඤය නැති කෙනාට. හිරොත්තප්පම් බික්කවේ අසති හිරොත්තප්පම් බික්කවේ විපන්නස හතුමනි සංහෝති ඉන්ද්‍රිය සංවරෝ මේ ඒ පහළ වෙනකොටම මේක මේ කෙලෙස් මාර මේක තමයි මං ඉන්දිය යුතු තැන කියලා ඒ රූප වලට දුවන හිතයි තමන්ගේ මූල කර්මස්ථානයේ දික දැනගෙන මම එන්න ඕනේ ආරක්ෂක භූමියට කියන එක මේක බය එලවන තැනක් මේක ලැජ්ජ කළ යුතු තැනක් මෙතෙන් එන්න ඕනේ කියන එකට හදාගත්ත මූල කර්මස්ථානයක් නැත්තම් ඒ අනුව ඇතිවෙච්ච බයලජ්ජාවක් නැත්නම් ඒක කවදාකවත් ඉන්දිය සංගරයක් කරන්න බෑ කියලා. ඉන්දිය සංගරම්බික වේ අසති ඉන්දිය සංගර විපන්නස හතෝපනි සංඝෝති සීලං. ඉන්දිය සංගර නැති කෙනෙක්ගෙන් සීලේ බලාපොරොත්තු වෙන්න එපයි කියලා. ඒක තියෙන සීලබ්බත පරාමාස විතරයි. මේ සීල් රකින්නා වගේ මොකද්දෝ පිටින් ගාගත්ත සීලයක් මිසක්කා. සීලේ යම් දවසක අපි ළඟ ස්ථිර වෙන්නේ සති සම්පජඤ්ඤය ඇවිල්ලා මේ කෙලෙස් අරමුණ මේ නික්ලේශී අරමුණ මේ කෙලෙස් අරමුණට අදින තමයි මාය ඔක්කොම හදලා තියෙන්නේ. නමුත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අර නීරස වුණත් ඒකාකාරී වුණත් තමන්ගේ මූල කර්ණත්තාන්ට හිත නැත්නම් ക്ഷേම භූමියට යන්න හිත හදා ගන්න පුළුවන් කෙනාට තේරෙනවා හැම චිත්තක්ෂණයක්ම තීරණාත්මකයි. කිසිම චිත්තක්ෂණයක අපි ආරස්සාව නැහැ ස්වභාවයෙන්. දැනගෙන අසතියෙන් අසම්පජඤ්ඤයෙන් හිටියොත් අපායට එහෙම නැත්නම් චේතනාවලට කර්මවලට සති සම්පජඤ්ඤයෙන් හිටියොත් බේරගෙන තමන්ගේ තැනට යන්න පුළුවන් ඒ ඒ කලාව තේරුම් ගත්ත ගමන් එම කාපං රසමසෝල කාපං එම ගස ගන්නෑ කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ බුරුම පණ්ඩිස්වාංශ කියනවා මේ භික්ෂුවට මේ වැඩේ කරන්න එපයි කියලා කාටද කියන්න පුළුවන් කියලා එහෙම කියන්නේ බුද්ධබණ දන්නේ නැති නිසා ඕනේ වැඩක් භික්ෂුවර කරන්න පුළුවන් හැබැයි කෙලෙසෙන්නේ නැතුව ඉන්න දන්න කෙනාට. ඒ නිසා භික්ෂුව ඕනම දෙයකට සුදුසා. අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ. හැබැයි අපි දැනගන්න ඕනේ මෙතෙන් ගියාට පස්සේ මල පනිනවා එතනින් නතර වෙනවා. ඒ ඒ නතර වීම දන්න කෙනාට මේ මුළු ලෝකෙම නතු කරගන්න පුළුවන්. ඒ නතර වීම දන්න තෝ ලෙස්සලා වැටුණනේ රකපු සීලෙ ඔක්කොම ඉවරයි. ඉන්දිය සංගරේ ඔක්කොම ඉවරයි. බයලජ්ජාව ගණ්ඩම දෙයක් නැහැ. සති සම්පජඤ්ඤයක් නැහැ. ඒක නිසා භාවනා කරනකොට යෝගාවචරය දැනගන්න ඕනේ මේ කිසියම් කරදරයක් නැතුව අරමුණේම හිත පවතින භාවනාවක් මේකේ නැහැ. ඒකදී කරදර එනවාමයි එනේන කරදරේදී මේක මාර්ගේ මේක අමාර්ගේ කියලා තේරුම් අරගෙන නැවත නැවත නැවත නැවතත් මාර්ගයේ යොදවන්න යනවනම් ඒත් මාර්ගය ඇවිල්ලා අපිට උලිහිලි පානවා. ඔබ දැනගනින් ඇහත් මගේ රූපත් මගේ චක්කු විඥානත් මගේ කියලා කියන අපි කියන තියෙන බයපක්ෂවත් නෙමෙයි අභීතෝ කියන්නේ නෝ මම දන්නවා මම බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දුහිතවරයෙක් වරියක් මේ ඇහැ මගේ නෙවෙයි මම දන්නවා රූපත් මගේ නෙවෙයි මම දන්නවා චක්කු විඥානත් මගේ නෙවෙයි බදන්න ඒ වෙනුවට මම පැවතිය යුතු මගේ දූපත හදාගෙන තියෙන්නේ මම නිතරම ඉරියව්වේ හිත පවත්නවා එතකොට අපේ යාළුවා ඇවිල්ලා කියනවා හරි දල් ජීවිතය කියලා කිසිම සමාජශීලී ගතියක් නැහැ. කිසිම ගෝගෝ ෂෝ එකක් නැහැ. වරෙන් මචං මාමුදේ නාන්න යන්න කියලා එනවා. ඉතින් ඊටුර කියන්නේ ගියොත් අම්මා තලාවී මට මට බෑ. දැන් මචං එහෙම බෑනේ පයිවුල් වෙලානේ කියලා භාවනාවට දාගත්තා නම් හැබැයි ඒකට টොප් මේ සිවුර දාගත්තට පස්සේ සිවුර දාන්න නැතුව හිටියොත් එහෙම පොටි දැම්ම වගේ තමයි වතුරට අරුව ඇවිලා එහෙන් ගහනවා මුන් ඇවිලා මෙහෙන් ගහනවා ගෙහුවට පස්සේ උත්තරයක්වත් දෙන්න විදියක් නැහැ ඒ නිසා මම දන්නේ මේ බව දන්නවා මම ඊට අවුරුදු 10කට 15 කලින් පැවිදි වෙනවා. පුදුමාකාර ඉඩක් තියෙන මේ සිවුර දකින්නකොට. ඒක පෙන්ලා ගියතයි දැන් බෑ ඉතින් මේ අපි බුද්ධ පුත්‍රයෝනේ. දැන් කැමැති මාත් කැමැති දැන් බෑ. ඇත්තටම කැමැති. නෑ දැන් බෑනේ. ඉතින් අර සුදුරෙත් නැඳගෙන ඉන්නකොට ඕනම කෙනෙක් ගෙනල්ලා ඇවිල්ලා එල්ලනවා අරක එල්ලනවා මේක එල්ලනවා එල්ලුවාට පස්සේ ඉතින් අර පෙට්ටි කඩවල වල මැද තියෙන කණුව තියෙන ඔක්කොම જાති එල්ලලා තියෙන. පපඩමුත් තියෙනවා ඒකේ අඳුම් දුම් අල්ලන මේකත් එල්ලද ඔක්කොම තියෙන්නේ ඒක දැන් ඒක වැටුනොත් ඔක්කොම ඉවරයි. ඒ වගේ තමයි ගෘහත්‍යා කියලා කියන්නේ. අර පෙට්ටි කඩේ මැද තියෙන එක වගේ ඔක්කොම එල්ලලා තියෙන්නේ ඕකේ. ඒ මැරෙනකොටවත් ඉවරයක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට සද්ද එන්න එපයි කියලා හෝ වේදනාව එන්න එපයි කියලා හෝ හිතවිලි දෙන එක නෙවෙයි තියෙන්නේ. ඒක මේ විඥානයේ ඇවිල්ලි වල මේකට මනාබමනාප පහල කරා නම් අපායි කියලා හිතාගන්න. අපේ ඉතිහාසය හැදිලා තියෙන්නේ මනාපමනාප දෙක හරහා. අපිට කවදාකවත් මනාපමනාප දෙක නැති එක ගෝචර වෙලා නැහැ. මනාපමනාප දෙක නැති එක තමයි අරමුණේ ඇති වෙන්නේ කම්මැලිකම. අරමුණේ ඇති වෙන්නේ නීරසකම. අරමුණේ ඇති වෙන බය එලවන ගතිය. අරමුණේ ඇති වෙන සැක කරන ගතිය. ඒකේ මනාපමනාප නැහැ. ඒ විනෝඩ හිත නිතරම කැමති. අර එක්ක මනාපෙට එක්ක මනාපෙට එන්න. අන්නේ යනකොට මොන ධර්මතාවයේ උළුවට ආවත් මට මේ මේ කතාව කියන්න හිතෙන්නේ ලියන්න හිතෙන්නේ කතා කරන්න හිතෙන්නේ මේකට ආපු මේ මනාපේ නිසා මේ අමනාපේ නිසායි කියලා මනාපමනාප දෙක පහළ වෙනකොටම දැනගත්තනම් අපාය කියලා එයා ඒ වගේම දැනගන්න ඕනේ මනාපමනාප නැති අරමුණට නැවත හිත ගෙනියන්න ඕනේ. අන්න ඒකට කියනවා සේක පුද්ගලයෙක් කියලා. නිතරම මනාපයට අදින ගතිය තියෙනවා. හැබැයි එයා දන්නවා. දැන් මේ මම මේ කතා කරන්නේ ඒ අරමුණේ තියෙන මනාපෙන. නැත්නම් අමනාපෙන. නැත්නම් අපි කවදාවත් අරමුණක් ගැන කතා කරන්නේ දැනගත්ත ගමන් ආරක්ෂක භූමියට හිත ගේන්නත් දන්නවා. මොකද තමන් වඩන ලද අරමුණ තියෙනවා. වඩන ලද ඉරියව්ව තියෙනවා. වඩන ලද සතිය තියෙනවා. ඒකට ගෙනවනම් යාට තියෙනවා ධර්මතා ලෝකේ තියෙනවා. ඒක මනසට සම්බන්ධ වෙන්නේ, මනස කිචික වෙන්නේ, මනස කොකිත වෙන්නේ මනාපමනාප දෙක නිසා. ඒක නිසා අරියත්වයට යනකොට අරියත් විකූර්වණය කියලා එකක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. රහතන් වහන්සේලාට හම්බ වෙන විශේෂ වරප්‍රසාදය තමයි චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමන. පෘථග්ජනෙකුට වගේම ඇහැට රූපයක් දකින්නට රහතන් වහන්සේට තියෙනවා මේකට මට මනාපේ ඉපදුනා. මේකට අමනාපේ ඉපදුනා. මේකට මනාපමනාප දෙක නැහැ කියලා. හැබැයි තාම මනාපෙට නතු වෙලා නැහැ. අමනාපෙට ද්වේෂ කරලා නැහැ. මනාපමනාප මැදියකට මෝහණේ වෙලා නැහැ. ඒතෙන්දී යාට ඒ රහතන් වහන්සේට පුළුවන්ලු මනාප රූපයක් දැක්කයි කියලා හිතනවා. හොඳටම සිත් මැදින පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ගේ රූපයක් දකිනවා. දකින්නකොටම රහතන් වහන්සේගේ තියෙන විකූර්ණය තමයි ඒ රූපයේ සුබ පැත්ත බලන්න ඕන නම් සුබ පැත්ත බලතයි. අසුබේ බලන්න ඕන නම් අසුබේ බලන්න පුළුවන් නැත්නම් සුබ අසුබ දෙක මැදට කියන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා අපේ මේ ගෞතම සර්වඥ සාසනයේ තිද්ද වෙච්ච එකක්. ওই නාගස්මාල හාමුදුරු පින්නපාතේ වයින්. පින්නපාතේ වන්න වෙලාවේ දවල් 10ට විතර හොඳ තූරි නාදයකට හොඳට බීපු ගෑනු කෙනෙක් වේදිකාවක් හදාන්න නටනවා. ඉතින් මේක සාමාන්‍ය කියන්නේ භික්ෂුවක් විදිහ නොබැලිය යුත්තක් කියලා. විසද විසම දර්ශනය. මේ ශාසයේ දකින්නකොටම පේන්නේ දැන් කී දහහක් මේක නිසා අපායයිද කියලා. පාරමෙන් අටවලා තියෙන මාර පාසයක්. ඉතින් මෙයාගේ රංගන වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු කෙලස් උපදවනවා. අයියෝ මොන සරණක්ද මේ මිනිසුන්ද කියලා ඇති වෙන සංවේගය තුල නාටිකාංගනාව තියා බලහින්දදී rahat වෙනවා. එයාට ඒකේ තියෙන අසුබේ දකින්න පුළුවන් මේ මිනිස්සු කාලයකට පස්සේ හම්බෙන ලොකු දෙයක් දකින්න වගේ කරන්න කරන්න කරන්න කොච්චර චේතනා පහල කරනද කොච්චර කර්ම රස කර ගන්නද කොච්චර අමාරු වෙන්නද කියලා. ඒක නිසා ඒ ලස්සන නාටිකාංගන රූපේ තියෙන දරුණුකම කර්කශ භාවය මිනිස්සු අමාරුවට දැකීම රහත් වෙන්න හේතුවක් වෙනවා. එහෙම නැත්නම් අපිට පාරයින් තියෙන බලකුණක් දැක්කයි කියලා. ජරාවක්. නමුත් ඒක දිහා බැලලා කිතයි මේකේ පටික්කුල මනසකාරයට ගත්තොත් මේ නිවන් දකින්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ පාරේ තියෙන අහිංසන මලකුණක් පරිපින්න පාත යන සංඝයා වංශ නමකට අසුබ නිමිත්තක් ඇති කර ගන්න පුළුවන්. ඒක හොඳක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේක අසුබයක් විදිහට දකින්න පුළුවන්, සම වෙන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේ දකින්න රූපයෙන් ඒකාන්ත නිගමනයකට යන්නේ නැහැ. මනාපෙත් ඇති කරන්න පුළුවන්, අමනාපෙත් ඇති කරන්න පුළුවන්, මදහත ඇති කරන්නත් පුළුවන්. මනාපරමුණේ අමනාපේ දකින්න පුළුවන්. අමනාපරමුණේ මනාපේ දකින්න පුළුවන්. මනාපමනාප දැතිය කිය ඕන එකක් ගන්න පුළුවන් නිසා රහතන් වහන්සේ හරිය රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න බැරි කෙනෙක් වගේ. බොත්තම් තද කරට එයා හුවෙන්නේ අනික ඕනම කෙනෙක් අරමුණත් එක්ක බැඳිලා කෙලෙස් ඇති කරගන්න නිසා මනෝවිඤ්ඤාණය එහෙම තමයි මන ආයතනය කියන එක තේරුම් ගන්න උත්සාහ කළොත් ස්වභාවයෙන් මන ආයතනේ නිවන් දැකලා තියෙනවා. බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා පබ්බස්සර විදම්බික්ක වෙචිත්තං. ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට. මේ හිත ස්වභාවයෙන් ප්‍රභාසරයි. එහෙම නැත්නම් ඒකේ කෙලෙස් නැහැ. නමුත් මේ වෙලාවේ රූපයක් දැකලා ඔන්න මනාපමනාවේ පහළ වෙන එක ආගන්තුකයි කියලා කියන එක උඹට අයිති නැහැ. ඒක නිකන් ගෙදෙට්ට ආපු අමුත් එක්ක වගේ. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. මේ අසුතවත් පුතජනයා දන්නේ මේ පිටින් ආපු රූපේ පිටින් ආපුට මනාපමනාපේ මගේ නෙවෙයි කියලා. එයා හිතන්නේ මේක නිසා මං හරි අමාරුවකටපත් වෙනවා මේ රූපේ වැරද්දක් මේක කියලා. අර රූපයත් එක්ක කතන්දර ගොතනවා. ඒ වෙනුවට ඒ නිසා බුදුරජාණන් කියනවා එහෙම කෙනෙකුට කවදාකවත් සමාධි භාවනාවක් කරන්න බෑ. එයාට මේ රූප තියෙන තාක්කල් රූප සුද්ධ කර කර ඉන්නවා. තද්ද ඇහෙන තාක්කල් තද්දත් එක්ක ගැටෙනවා. හිතවිලි තියෙන තාක්කල් එකත් එක්ක ගැටෙනවා. නමුත් යම් කිසි කෙනෙක් දන්නවා මගේ හිත ස්වභාවයෙන් ප්‍රබාසරයි. ඕනම වෙලාවක සූපත් තියෙනවා, සද්දත් තියෙනවා, හිතවිලිත් තියෙනවා. ඒක දිගේ යන්නේවට වැඩිය මගේ ප්‍රභාස්වර හිතට නැත්නම් gedet හිත ගන්න පුළුවන් නම් ඒ කිසිම රූපයකට කිසිම වේදනාවට කිසිම හිතවිල්ලකට කිසිම සද්දයකට මේ සතියට වැඩිය බලයක් නැහැ. ඒක නිසා ඒ යම් කිසි කෙනෙක් දන්නවා මගේ ප්‍රභාස්වරයේ ප්‍රകൃතිය හොඳ එකක් ආගන්තුක කෙලෙස් නිතරම පහර දෙමින් ඉන්නවා මං ආගන්තුක කෙලෙස් සමාදම් වෙන්නේ මගේ ප්‍රകൃතිය සමාදම් වෙනවා කියලා බැලුවොත් අර දවල් එක්කෙනෙක් කිව්වා වගේ ඉඳ ගන්නකොටම දැනෙන්නේ මේක ඇතුලේ කම්පනයක් විතරයි. ආචාර ප්‍රසවාස පේන්නේත් නැහැ, සද්දත් නැහැ, මොකුත් නැහැ කම්පනයක් තියෙනවා. මේ කම්පනේ මැරිලා නැති බවට සාක්ෂියක් වෙනවා. මේ කම්පනේ නිඳ ගිල නැති බවට සාක්ෂියක් වෙනවා. මේ කම්පනේ මට 100 තියෙන බවට සාක්ෂියක් වෙනවා. යා වැසිකිළියට ගියත් ওই කම්පණේමයි ගඳකිළියට ගියත් ওই කම්පණේමයි හිටගෙන හිටියත් ওই කම්පණේමයි ඉඳගෙන හිටියත් ওই කම්පණේමයි ඒ කම්පණය ජීවත් වෙන බවට භවයේ බවට ලකුණක් කරන ඒකත් එක්ක ජීවත් වෙන්න පටන් අරගත්තොත් එයාට පේනවා ඒ වෙලාවේ සද්ද ආවට මගේ හිත සමාදන් වෙලා තියෙන නිසා මේ ඇතුළත මේ දැනෙන භවය ඒක පිටතට ඇදලා ගන්න බෑ. එයාට විතරක් භවනා හරියනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. Taman ඇතුළේ නිවන තියෙනවා. මම මේකයි සමාදන් වෙන්න ඕනේ පිටින් ඇවිල්ලා එක එකන එක එකන උලිලි පෑවට ඒව බොහොම චිත්තක්ෂණයයි තියෙන්නේ ඒව සමාදන් වෙන්න එපා ඒව ගැන කතා කරන්නත් එපා ඒ කලබගෑනිය තියෙද්දිම මට පුළුවන් ද සතිය පවත්තන්න නැත්නම් මම ඉන්න ඕනේ ඉරියව්වේ මම ඉන්න ඕනේ සතිය කියන එක යම් කිසි කෙනෙකුට ඒ අල්ලපනල්ලෙදිම කල්පනා වෙලා මගේ හිත ගන්න පුළුවන් කියන බව දැනෙන්න ගත්තොත් එයා එතනදීම විමුක්තියක් ලබනවා කිසි කෙනෙකුට වගලා ගන්න බැරි කිසි කෙනෙකුට රසමසවුලක් දුන්නට හැම කන් නැතුව රසමසවුලක් කන ගතියට එනවා ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ කෙලස් හොදලා මට නිවන් දකින්න බෑ. මේ බඹයක් පමණ වෙන සසංයීමි තමනකේ. සංඥාව සහිත මනස සහිත මකී කය තුලමයි නිවන තියෙන්නේ. පිට ඉන්න කිසි කෙනෙකුට වළක්වන්න බෑ. නමුත් එතෙන්ට එනකන් ආත්ම විශ්වාසය ගන්නවයි කියන එක ඒක ලොකු අභියෝගයක්. හැබැයි ආත්ම විශ්වාසය විතරයි ඕනේ කුසලයේ තියෙනවා. හැකියාව තියෙනවා. ක්‍රමසා විදි තියෙනවා. ඒක නිසා මේ හය වෙන් කරගන්න. ඇහ කන දිව නාසය කය මන කියන මේ හය වෙන් කරගෙන මේ මනස කායानुපස්සනාවේ එළඹ සිට සීයේ සතිය පවතින තාක්කල් එක නීරස බව හැබෑව හැබැයි අරසයි. ඒක නීරස බව හැබෑව හැබැයි කාදාකත් චේතනා පහල කරන්නේත් නැහැ අපි නරක තැනට ගෙනියන්නේත් නැහැ. ඒක නිසා මේ රස හොය හොයා අපි කටි කියලා කියනවා මේ රසකාමීත්වය කියලා ගියොත් ඉස්සල්ලාම අපි පාවා දෙන්නේ සතිය. ඊට පස්සේ ආය ටොංගාණෙන් කියන්න බෑ අකුසල් ප්‍රමාණය. ඒ නිසා ඔක්කොම කරදර තියේදී නැවත නැවත සතිය පිහිනවට උත්සාහ කරාට පස්සේ කයෙන්ම වැඩේ ඉවර වෙන්නේ නැහැ. පටන් ගන්නෙ කයෙන් වුණාට ඇහි සෙල්ලම් ටික පේන්න පටන් ගන්නවා. කනේ සෙල්ලම් ටික පේන්න පටන් ගන්නවා. නාසයේ සෙල්ලම් ටික පේන්න පටන් ගන්නවා. දිවේ සෙල්ලම් ටික පේන්න පටන් ගන්නවා. අන්තිමට මනස කාටද පහඳින්නේ? කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියලා තේරෙනවා. ඒ නිසා මේ ලැබිච්ච manussකය මේකට කියන ඕලාරික අත්පටිලාභය කියලා විශාල පින. ඕලාරික අත්පටිලාභය මේ කබලින්කාර ආහාර ලැබෙන මේ කය අපි මේ නැද්දකින්න පතන් කියලා චෝදනා කරාට මේක තමයි අපි අඩේට තියාන වැඩේ කරන්නේ. ඒක නිසා නිතරම තමන් ඉන්න ඉරියවට ප්‍රේම කරනවා නම් නිතරම මේ මට ලැබිච්ච manussකමට ප්‍රේම කරන අය මාසෙට කවදාකවත් තව කෙනෙකුට වෛර කරන්න බෑ. ඒ මනුස්සයාට පින් කරලා ලැබිච්ච ආත්මයක් තියෙන. මිනිහා භාවිතා කරන්න වෙන දෙයකට වෙන්න පුළුවන්. නමුත් ඒක තේරුම් ගන්න චිත්තක්ෂණයයි යන්නේ. ඒ නිසා අපිට කවදාකවත් පණ තියෙන තව කෙනෙකුට වෛර කරන්න බෑ. ඒ වගේම යාට වැඩිය මම ලොකුයි කියලා හිතෙන්නේ නැහැ. සරුවත් යනවාසෙත් ওই කියන තරම් ලොකුවක් හිතෙන්නේ නැහැ. උන්වහන්සේගේ ගෞරවය තියෙන්නේ උන්වහන්සේ ඉගෙනගත්ත දේ කියලා දෙන්න ඕන කියලා හිතපු ටික කියලා දෙන්න බැරි තරම් ගැඹුරු දෙයක් මේකේ තියෙන. අවුරුදු 45ක්ම වෙහෙස ගත්තා. වෙහෙත අරගෙන කියලා දුන්නා. යම් ප්‍රමාණයක් තේරුම් ගත්තා. අපිත් ඉන්න ඇති. බණත් අහන්න ඇති. ඒතවනාරාමයට යන්න එන්න ඇති. නමුත් තාමත් සංසාරේ ඉන්නේ මොකද මේ ආනාපානේ කරනවට වැඩිය රූප බලන එක ආසයි. එන හිතවිලි පිළිබඳ කතන්දර කියන එක ආසයි. එන වේදනාව පිළිබඳ සැලෙන එක ආසයි. එන සද්ද වලට චෝදනා කරන්න ආසයි. අපි හිතන ඔක්කොම නතර වෙච්ච නිවනට යන්න පුළුවන් බෙන්ස් කාර් එකකින් හයිෆයි එකක් අගේ ඒයි මයිටි බුද්ධ සාස්ත්‍රින් කළා. ඒයි බලන්න ඊට බලලා. එහෙම ආවොත් හොඳයි. මේ අද බැරි නම් කවදාවත් බෑ. මෙතන බැන්නම් කිසිම තැනක බෑ. උඹලට බැන්න වෙන කාටවත් බෑ. ඒ නිසා කියන මෙතන නෙවෙයි නම් කොතනද යකෝ? දැන් නෙවෙයි නම් කවදද යකෝ? තෝ නෙවෙයි නම් කවුද යකෝ කියලා මතක තියාගන්න. ඒක දැනගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඔක්කොම තියෙනවා. අපිට මේ සලායතනෙම තියෙන එක දිහා හරි දෘෂ්ටි කෝණයෙන් බැලුවනම් මේ නරකට දුවන මේ දේවල් අපිට ධර්මයේ හේලි කරන කණ්ණාඩි හයක් වගේ පේන්න පටන් අර ගන්නවා. හැබැයි සිල්පෙන් බහින්න ඕන. ප්‍රතිපදාවෙන් බහින්න ඕන. යනු බණ්ඩ අපි දෙන්නේකට විශේෂයක් නැහැ. ඔක්කොටම තියෙන සමාන ශක්ති ප්‍රමාණයක් ඒක හරියටියට යොදාගත්ත එක්ක නානිත ඔක්කොටම වැඩි පෙනී කැපී හිටිනවා ඒ වෙන දෙයක් නිසා නෙවෙයි ධර්මයේ ගැඹුර දකින්න නිසා ඒ නිසා ධර්මයේ ගැඹුර දකින්න තමන්ගේ ගත කරන හැම චිත්තක්ෂණයකම කරන කියන ඕනම දෙයකදී මේ ලැබිලා තියෙන වර්තමාන චිත්තක්ෂණයට එළඹ වාසය කිරීමට අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. එනිසා ප්‍රාර්ථනා කරන පරිපින් කරලා කනෝ වේමා උපච්චකා මගේ ක්ෂණේ නොයික්මවා හැම උපදින උපදින වෙලාවට මට ක්ෂණ සම්පත්තිය ලැබේවා කියලා බැලුවොත් අපිට තේරෙන පටන් අරගනි මේ වගේ අංග පුලාවක් සහිත බුද්ධෝත්පාද කාලයේ සද්ධර්ම ශ්‍රවණයක් මනුසාත්ව ප්‍රතිලාභයක් ක්ෂණ සම්පත්තියක් සත්පුරුෂ සංසේවනයක් පැවිද්දක් හැමදාම හම්බ වෙන්නේ නැහැ හම්බ වෙච්ච වෙලාවදී ඒක ප්‍රයෝජන ගන්න කෙනාට සත්පුරුෂයයි කියලා කියනවා ගත්තේ නැත්නම් ඉතින් අකමැත්තේ නමුත් අසත්පුරුෂයෙක් කියන්න වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු දිගටම අපේ ගමනේ සත්පුරුෂ සංසේවනයේ පමණක් ලැබේවා සත්පුරුෂ සංසේවනයේ නොම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා. සිළු දිනාටම යාව නිබ්බානව සත්පුරුෂ සංසේවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.